පිහිටුවා ගැනීමට හැකියාවක් ලැබිනි. නමුත් පර්යංක භාවනාව ආරම්භ කර මුල් කර්මස්ථානයේ ආශ්වාස ප්‍රාශ්වාසයේ ලෙස නිරීක්ෂණය කිරීමට යාමේදී ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය මාගේ ග්‍රහණයට හසු වේ. එවිට ඒ ඉබේ සිදුවන්නක් නොව මම විසින් හිතාමතා කළ ක්‍රියාවක් බවට පත්වේ. මුල් දින දෙකේදීම මේ සිදු නොවීමට උත්සාහ කළද අවසානයේ එය පාලනය වන්නේ මම දැනුවත්ම බව වැටහිණි. මාගේ මේ ගැටලුවට විසඳුමක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඕක ඉතින් හුඟක් කාලවට ආරම්භක මට්ටමේදී තියෙන ප්‍රශ්නයක්. අපි මුලදී නම් ඉතින් හුස්ම ගන්නවද කියලා අපි දන්නෙත් නැහැ. අපි ඉතින් හැබැයි ජීවත් වෙලා තියෙනවා. දැන් අපි හැබැයි හුස්ම ගන්න දිහා බලන්න ගියාම දන්නේම නැතුව මේක එකාතකින් පොඩ්ඩක් કૃතිම වෙන්න ගන්නවා. එහෙම නැත්නම් අපි ටිකක් මැදිහත් වෙලා මේක හුස්ම ගන්නවා, හුස්ම හෙලනවා. මේ වගේ යම් පාලනය කිරීමක් සිද්ධ වෙනවා කියලා අපිට තේරෙනවා. හැබැයි ඉතින් ඕක ඔහොම පටන් ගන්නතෝ ඉස්සරහට යන්නත් බෑ. ඉතින් අපිම තමයි තේරුම් ගන්නෙ මේ කොහොමද මේක ස්වාභාවිකව වෙන්න ඉඩ හරින්නේ කියලා. ඒ ඒ ඒ සමබරතාවය හදාගන්න ටිකක් කල් යනවා. ඒ නිසා මුලදී අපේ අතින් යම් පාලනය වීමක් සිද්ධ වෙනවා කියන එක ඒ තරම්ම ප්‍රශ්නයක් කරගන්න එපා. දැනට හරි ওই විදිහට කරගෙන යන්න. පොඩි පාලනය වීමක් වෙන්න පුළුවන්. හුස්ම ගන්නවා, හුස්ම හෙලනවා පුංචි අපි දැනුවත්, يعني අපේ අතෙන් අපි අපි මැදිහත් වෙලා යමක් කරනවා වගේ දෙයක් හැඟෙන්න පුළුවන්. නමුත් ටික ටික ටික මේකේ සතිය පිහිටලා හරිය මෙහෙ එනකොට වර්තමාන මොහොතේ හිත ඉන්න පටන් ගන්නකොට තමයි අපිට තේරෙන්නේ දැන් නම් අපි මේක පාලනය කරනවා බැරිද මට මේ ක්‍රියාවලියට ඔහේ සිද්ධ වෙන්න ඉඩ හැරලා ඉබේ සිද්ධ වෙන්න ඉඩ හැරලා මට බැරිද නිකන් පැත්තකට ඉඳන් වෙලා බලාගෙන ඉන්න කියලා අර ඒ ඒ ඒ මට්ටම හැදෙන්න පොඩි කාලයක් යනවා. එතෙක් ඉතින් අපි පොඩ්ඩක් ඉවසීමෙන් මේ යන විදිහට යන්නයි තියෙන්නේ. ඒ කියන්නේ උතන කොහොමද මේ වීරය සමබර කරගන්නේ කියන එක එකපාරට ඉතින් අපිට තේරෙන්නේ අපි සමහරවිට හොඳට හිත අරමුණේ තියනකොටත් වැඩි වීරයක් යදනවා. එතනම අපි අර භාවනා ඉස්සරහට යන්න පුළුවන් හැකියාව වලකිලා තිනවා අපි මේ අනවශ්‍ය වීරයක් යදන නිසා. සමහරවිට අපි ඔන්න මෙනෙහි කරනවා. එහෙම නැත්නම් සමහරවිට අපි මේක බලෙන් කරනවා. උමනාවෙන් කරනවා. නමුත් අර අපිටම මේ දේ තේරෙන්න තේරෙන්න මේක එච්චරම මේ දඟලන්න ඕනේ නැහැ. මේක ඉබේම වෙන්න ඉදහරින්න පුළුවන්. දැන් එයා ටිකක් দমনය වෙලා තියෙන්නේ. හිත දැන් අරමුණේ තියෙනවා කියලා තේරුණාට පස්සේ තමයි අපි පොඩ පොඩ ටිකක් බය හැරලා චුට්ට පැත්තකට වෙන්න පටන් ගන්න. වෙන්න ඉදහරින්න පටන් ගන්න. එතකොට තමයි අන්න බොහොම ස්වාභාවිකව මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. තව ඉතින් ඕනනම් පොඩි උපක්‍රමයක් වශයෙන් කරන්න වශයෙන් කරන්න පුළුවන්. අපි බුද්ධානුස්සතිය හරි මෛත්‍රී හරි වෙන භාවනාවක් සතර කමටහනක් මේ පුරුදු කරලා තියෙනවා නම් අපි ආනාපාන සතිය වඩන පොඩි වෙලාවක් වඩලා අපි හිතමු අපිට තේරෙනවා නම් මේකෙදී අපි පාලනය කිරීම සිද්ධ වෙනවා කියලා අපි ආනාපාන සතිය පොඩ්ඩක් නවත්තලා සම්පූර්ණයෙන්ම වෙන භාවනාවකට යනවා. අපි තුමු බුද්ධානුස්සතිය වෙන්න පුළුවන්, මෛත්‍රී වෙන්න පුළුවන්. වගේ මොකක් හරි අපිට ටිකක් හුරු පුරුදු ප්‍රිය උපදවන යම් භාවනාවකට යනවා. ගිහිලා ඒකේ අපි තුමු විනාඩි 5ක් විතර නිරත වෙනවා. දැන් අපි ආනාපාන සතිය සම්පූර්ණයෙන්ම අත්හැරපු අත්හැරපු නිසා අපි දැන් ඔන්න මෛත්‍රී භාවනාවක් විනාඩි 5ක් කළා. ඒ විනාඩි 5 ඇතුළතදී දැන් අපේ ස්වාභාවිකව හුස්ම ගන්න දැන් ඉබේටම කය පටන් ගන්නවා. අපි කයට ඒ වැඩේ කරගන්න ඉඩ දීලා අපි මෛත්‍රී භාවනාවක් කර කර හිටියේ. හැබැයි ඒ අතරේ දැන් අපිට ආනාපානය අමතකුණා. දැන් අපි මෛත්‍රී භාවනාවක් කර කර ඉන්නවා. අන්න අපේ අවධානයෙන් ගිලිහුණ හින්දා අන්න නැවතත් කය එයාගේ සුපුරුදු විදිහට හුස්ම ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ විනාඩි 5න් පස්සේ ආයෙත් ඒ මෛත්‍රී භාවනාව අතහැරලා ආයෙත් ආනාපාන සතියට එන්න පුළුවන්. ඔන්න ඒ වගේ යම් යම් උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කළා ඉතින් මේකේ අර සමබරතාවය හදාගන්නයි තියෙන්නේ. ඉතින් මුලදී ඔය වගේ තමන් මේක පාලනය කරනවා කියලා තේරුණයි කියලා මේක අසාර්ථකයි කියලා කියන්න බෑ. මොකද එහෙම පුංචි පාලනය කිරීමක් වගේ දෙයක් මුලදී සිද්ධ වෙනවා. ඒක පස්සේ හැබැයි හරියනවා. ඒ නිසා දිගට කරගෙන යන්නයි තියෙන්නේ. নমස්කාර වේවා ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව ඊයේ දින සවස් වරුවේ ඉහළ වැලි මළුවේ සක්ම වලුව මළු වැලි මළුවේ ලනුපැදුරේ සක්මන් කරන විට මා ලැබුව අත්දැකීම මෙසේය. වම් පාය හා දකුණු පායේ පද්ලට හිත තබා ගමන් කර ඔසවනවා, ගෙනියනවා, තබනවා ලෙස මෙනෙහි කරමින් විනාඩි 5-10ක් පමණ කාලයක් ගත වෙන විට පයේ සැහැල්ලු බවක් ඇතිවේ. මේවන විට ආනාපානයද නොදැනී ගොස් ඇති බව වැටහි. සක්මන අනායාසයෙන් සිදුවේ. හිසෙහි තෙරපීම් සමූහයක් නොනවත්වා සිදුවන බව දැනේ. මෙම තෙරපීම් අඩු වැඩි වෙමින් වෙනස් වෙමින් පවතී. මෙසේ තෙරපීම් අඩුවන විට මුහුණේ රත් වීම, දහඩිය දැමීම, පුපුරු ගැසීම වැනි දේ සිදුවන බව දැනේ. නැවතත් හිසෙහි තෙරපීම් පෙර පරිදිම සිදුවේ. මේ ආකාරයට මෙම සන්තතිය නොනවත්වාම වෙනස් වෙමින් සිදුවන බව වැටහි. මෙවැනි අවස්ථාවන්දී භාවනාවේ වැඩි දියුණුව සඳහා මා කුමක් කළ යුතුදයි ඔබ වහන්සේගෙන් උපදේශයක් ගෞරවපූර්වක අපේක්ෂා කරමි. අපි කියන්නේ සක්මන් භාවනාව කරද්දිත් කියන්නේ හිත හොඳට මේ අරමුණේ ඉන්නකොට යම් යම් මේ වගේ හිසේ පුංචි පුංචි දැනීම් එන්න පුළුවන්. ඒක එච්චරම ප්‍රශ්නයක් කරගන්න නැතුව අපිට අපේ අවධානය වැඩියෙන් පවත්වන්න තියෙන්නේ මේ පාදයේමයි. සක්මන් භාවනාවදී අපි ආනාපාන සතිය කරන්න යනවටත් වඩා එහෙම නැත්නම් සක්මන් භාවනාවදී අපි වෙනත් දේවල් බලන්න යනවට වඩා ඊටාම සුදුසුයි සක්මන් භාවනාවේදී අපි මේ යටිපතුලෙන්ට හිත යොදාගෙන එතෙන්දී මොකද්ද වෙන්නේ කියන එකෙන් පටන් ගන්න එක. ඒ කියන්නේ මේ ආධුනික මට්ටමේදී අපිට මේ විශේෂයෙන්ම යටිපතුලට හිත තියෙනවා. හිත තියෙනවා කියන එක තුළ ලොකු අභ්‍යාසයක් අපිට හම්බ වෙනවා. මොකද අපි හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ අපි මේ හිත කියන විදිහට අපි වැඩ කරනවා මිසක් අපිට ඕන විදිහට හිත මෙහෙවීමේ හැකියාවක් අපිට නැහැ. දැන් අපි මේ සක්මන් භාවනාවේදී අන්නේ අපිට ඕන විදිහට හිත මෙහෙවන්න පුළුවන් හැකියාව තමයි ටික ටික වර්ධනය කරගන්නේ. වම් පාදයක් වදිනකොට අපි එතෙන්ට හිත යොමු කරනවා. ආයි දකුණු පාදේ වදිනකොට එතෙන්ට හිත යොමු කරනවා. මේ විදිහට අපි අර ඕමනා තැනට අපිට ඕමනා තැනට දැන් හිත යොමු කරන්න පොඩ පොඩ අපි ඉගෙන ගන්නවා. පුරුදු වෙනවා. මේ අභ්‍යාසයත් අපිට හම්බ වෙනවා. ඒ වගේමයි ඕකේ තව ඉතින් මේ වාසි තියෙනවා දැන් يعني කකුල වැදුනට පස්සේ තමයි වදිනවත් එකම වගේ තමයි අපි මෙතෙන්ට වම කියලා ඔන්න මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කිරීමක් අපි පාවිච්චි කරනවා නම්. අපි ඕකෙදී වම කියලා කියන එක කකුල වදින්න ඉස්සලා කිව්වත් වැරදි, කකුල වැදිලා හුඟක් වෙලා ගියාට පස්සේ කිව්වත් වැරදි. අපි මේ ගානට එතකොට මේ අපේ අවධානයේ යොමු වීමයි පාදයේ ස්පර්ශ වීමයි බොහොම ළඟ ළඟ සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ගාන්ට මේ ක්‍රියාවලිය තුළ හොඳට අපි මේක සාර්ථකව කරගැනීම සම්බන්ධයෙන් සාධක කීපයක් බලපානවා. ඒ ඔක්කොම ටික එකට හම්බුනාම තමයි අන්න සාර්ථක මේ සක්මන් භාවනාවක් වුණා කියලා කියන්න තියෙන්නේ. ඒ නිසා මේකේ මේ හිස හිසේ යම් යම් දේවල් දනුණා කියලා ඒකට අවධානය යොමු කරන්නේ නැතුව පාදය ගැන වැඩි අවධානකින් යන්න පාදේ තව මොනවද දැනෙන්නේ කියලා බලන්න. අපි අර ඊයේත් කතා කළා වගේ මුලදී අපිට ඒ තරම් ලොකු විස්තර දැනෙන්නේ නැහැ. මේ පස්සේ පස්සේ මෙතන අර Tamanට මුලින් දැනුණට වඩා වැඩි දෙයක් අල්ලගන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඒ අලුතෙන් යමක් ඉගෙන ගන්නාසුලුව, දැක ගන්නාසුලුව සක්මනේ යෙදෙන්න. එතකොට ඔය හිසේ හට ගන්නා දේවල් ගැන එච්චර ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අවසරයි ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව මම වම දකුණ වශයෙන් සක්මන් කරන විට ටික වේලාවක් යන විට ස්වයංක්‍රීයව සක්මන් භාවනාව සිදුවේ. මේ ආකාරයට ටික වේලාවක් සක්මන් කරන විට තද නිදිමත ගතියක් පැමිණේ. එවිට මම නිින්දෙන් එහාට මෙහාට ඇවිදිනවා මෙන් දැනේ. සමහර අවස්ථාවලදී ඇඟ පුරා ඉදිකටු තුඩින් අනින්නාක් මෙන් වේදනා ඇතිවේ. නමුත් මේ සියලු සිදුවීම් මැද මම සතියෙන් පැයක් පමණ කාලයක් සක්මන් භාවනාව කරමි. මෙය මාගේ භාවනා අත්දැකීමයි. ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. හොඳයි. දැන් සක්මන් භාවනාවේ අපි තුමු විනාඩි 30ක් 45ක් වගේ යනකොට ඇතම් කෙනෙකුට හිතේ සමාධිමත් භාවයක් වර්ධනය වෙගෙන එනවා. ඒක නිරූපණය වෙන්නේ නැත්නම් ඒක සමාධියක් වර්ධනය වෙනවා කියන එක තේරුම් යන්නේ ටිකක් ඔය නිකන් ඇස් පියවිගෙන වගේ එනවා ටිකක් අඳුර වේගෙන වගේ එනවා නිදිමත දැනෙනවා වගේ දෙයක් වෙනවා අන්න ඒ වගේ ක්‍රම හරහා තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ දැන් අර හිත තිබුණා හැමතැනම විසිරලා වගේ අසතියෙන් තිබුණා දැන් ඔන්න මේ සක්මනේ නැවත නැවත යෙදීම හරහා හොඳට නිකන් හිත එකඟ වෙලා ඒකාග්‍ර වෙලා අන්න සතිමත් වෙලා දැන් ඔන්න ටික ටික ටික ටික මේ යටිපතුලේම ඉන්න පටන් අරගෙන අන්න එතකොට අන්න හිත සමාධි වෙන්න දැන් සූදානම් එතකොට තමයි අපිට තේරෙන්නේ ඔන්න නිකන් නිදිමත ගතියක් වගේ එනවා. ඒ වෙලාවට මේ නිදිමත ඔස්සේම සක්මන් කරන එක එච්චර සුදුසු නැහැ. ඒ වෙනුවට කරන්න තියෙන අපි හිතමු සක්මනේ කෙලවර කරවට ගිහිල්ලා එහෙම්ම හිටගෙන අපිට පුළුවන් පොඩ්ඩක් මූල කමටහන්ට යන්න. අපි හිතමු ආනාපාන සතිය නම් මේ ඉඳගෙන කරන්නේ මේ පරයන්ක භාවනාවදී කරන්නේ අපිට පුළුවන් පොඩ්ඩක් හිටගෙන සක්මන් භාවනාව කරනවා වෙනුවට හිටගෙන ආනාපාන සතිය පොඩ්ඩක් වඩලා බලන්න පුළුවන්. මොකද දැන් හිතේ සෑහෙන සමාධිමත් බවක් සක්මන හරහා හැදිලායි තියෙන්නේ. ඒ සමාධි බව තව ටිකක් සූක්ෂම වෙන්නයි තමයි දැන් අපි කටයුතු කරන්නේ. අපි දැන් සක්මන කරනවා වෙනුවට, ඇවිදිනවා වෙනුවට බොහොම නිශ්චලව ඉඳගෙන බලනවා මොකද දැන් හුස්ම රැල්ලට සිද්ධ වෙන්නේ. අන්න එතකොට මේ සමාධිය පාදක කරගෙන තව ටිකක් සූක්ෂමව ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම වාඩි වෙන්න පුළුවන්. එතන ආසනයක් තියෙනවා නම් නැත්නම් තමන්ගේ මේ ඉඳගෙන භාවනා කරන තැනට කිට්ටු නම් එතනට ඇවිල්ලා පරයන්කය කරන්න තමයි වඩාම සුදුසු. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මම සක්මන් භාවනාව කරගෙන යමි. මුළු කය කෙරෙහිම හිත වැටුණා. ඉන්පසුව කයේ සැකිල්ල මට පේන්න ගත්තා. අට්ටික භාවනාවෙන් හිස මුදුන සිට දෙපතුල දක්වාම සක්මන් කළා. ඔබ වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ඔව් ඒකත් ඉතින් ඇත්තටම වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ හිතේ සමාධිමත් බව හැදෙනවත් එක්කම මේ මේ අපි දැන් කෙනෙක් පුජ්‍යලයක් වෙලා පටන් ගත්ත එක නැති වෙලා අපිට නිකන් දැන් මෙතන නිකන් ඇටසැකිල්ලක් ඇවිදිනවා කියන සංඥාවක් අපිට එන්න පුළුවන්. ඒ වගේම ඇතම් කෙනෙකුට හිතේ හොඳට සමාධිය දියුණුලා තිනකොට ඇතම් වෙලාවට නිකන් ඇට සැකිල්ලක්ම වගේ මේක පේන්න උනත් පුළුවන්. එහෙම නැත්නම් මේක නිකන් දැනෙන්න පුළුවන් හුඟක් වෙලාවට මේක දැනෙන්න පුළුවන්. ඔන්න මේ මස් ආහාරමේ මේ තියෙන සාමාන්‍ය අපේ සම්මුති කොටස් ටික නැති වෙලා නිකා මේ ඇට සැකිල්ලක් එහාට යනවා මෙහාට යනවා එහාට යනවා මෙහාට යනවා කියලා අන්න ඒ වගේ සංඥාවක් එන්න පුළුවන්. ඒක කිසි වරදක් නැහැ. ඉතින් ඕක එකින් එක්කෙනෙක් එකිනෙකාට වෙනස් විදිහට තමයි මේ අත්දැකීම ලැබෙන්නේ. ඇතම් කෙනෙකුට ඔන්න වගේ ඇට සැකිල්ලක් යනවා වගේ දැනෙන්න පුළුවන්. ඇතම් කෙනෙකුට නිකන් බෝට්ටුවක් පදිනවා වගේ දැනෙන්න පුළුවන්. ඇතම් කෙනෙකුට බයිසිකලයක් පදිනවා වගේ දැනෙන්න පුළුවන්. ඔය වගේ එක එක විදිහට එකිනෙක මේ මේ අවස්ථාව අර්ථකථනය කරනවා. ඉතින් මේ දිගට කරගෙන යන්න දැනට ඒ කියන්නේ ඔහොම දේවල් පෙනුණා කියලා ලොකු ප්‍රශ්නයක් කරගන්න අවශ්‍යත් නැහැ. අපි තේරුම් ගන්න තියෙන්නේ දැන් අපි අර හිත තිබුණ සාමාන්‍ය සම්මුති ලෝකයෙන් අයින් වෙලා තියෙනවා. ඒ වගේමයි මම මගේ කියලා මේ අල්ලගත්ත ශරීරය වෙනුවට දැන් නිකන් අර මේ ඇටකටු ගොඩේ ක්‍රියාකාරීත්වය හරහා මෙන්න මේ ශරීරයක් එහාට මෙහාට චලනය වීමක් දක්වා අපි නිකන් පැමිණිලා තියෙනවා. අපේ මුළු අත්දැකීම් සම්භාරය දැන් ඔන්නතෙන්ට බොහොම මේ කිට්ටු වෙලා තියෙනවා නැත්නම් සරල වෙලා තියෙනවා. ඊට පස්සේ ඉතින් අපි තවදුරටත් මේකේ දැනෙන දේවල් එක්කම තමයි යන්න තියෙන්නේ. මේකෙන් බයක් ඇති කරගන්නත් එපා, මේකෙන් නතර වෙන්නත් එපා. ටිකට කරගෙන යන්න. මේ දේවල් දැනෙන අතරෙදි මොනවාද Tamanට දැනෙන්නේ? පාදයක් පාදයක් ගානේ Tamanට මොනවද වර්තමාන වශයෙන් දැනෙන්නේ. අන්න එතෙන්ට තමයි වැඩියෙන් අපි අවධානය යොමු කරන්න තියෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක් මේ සක්මන් භාවනාවේදී මම පාදයේ එසවීම ඔසවනවායයි මෙනෙහි කළෙමි. පාදයේ බිම තබන අතර තබනවායයි මෙනෙහි කළෙමි. නමුත් එක් පාදයක් තබන විට අනික් පාදයේ පොළවේහි එසවීම එක විටම සිදුවන විට මනසේ යම් පැටලිලි ස්වභාවයක් ඇති වුණි. එම නිසා පය තබන හා ඔසවන මුළු ක්‍රියාවලියට එකම අරමුණක්සේ ගෙන සක්මන් කිරීම නිවැරදිදයි දැන ගැනීමට කැමැත්තෙමි. එහෙම දෙයක් ඉතින් තියෙනවා. ඒ කියන්නේ අපි වම් පාදය පොළවේ තියෙනකොට අනිත් දකුණු පාදය ඇසවෙන්න පටන් අරන්. ඔය වගේ ප්‍රශ්නයක් තියෙනවා. මේ අපිට පුළුවන් නම් එක අවස්ථාවේදී එක වරමුණක් විතරක් ගන්න වඩාම සුදුසුයි. ඒ කියන්නේ වම් පාදය ඔසවනකොට දකුණ හොඳට පොළවේ පතිත වෙලා තියෙනවා නම් තමයි හොඳ. දකුණ හොඳට පතිත වෙලා තියෙනවා. එතකොට ඔන වම් පාදය ඔසවනවා. දකුණේ සෙලවීමක් ඇත්තෙම නැති තරම්. වම් පාදයේ එසවීමට විතරයි අපේ මුළු අවධානය යොමු වෙන්නේ. ඒකට වම් පාදයේ තබනවා ඒත් දකුණ හොලවන්නේ නැති තරම්. ඒතර වම් පාදයේ ගැන තමයි තාමත් අවධානය තියෙන්නේ. ඊළඟට වම් පාදයෙන් හොඳට හිටගත්තට පස්සේ ඔන්න දකුණ ඔසවන්න පටන් ගන්නවා. ඒතර අන්න දකුණු දකුණු පාදයේ ගැන තමයි දැන් අවධානය තියෙන්නේ. අන්න වගේ මේක දෙකට බෙදාගෙන කරනවා නම් වඩාම හොඳයි. නැත්තම් මේ වමයි දකුණයි දෙක එකට බලන්න ගියාම ටිකක් පැටලෙනවා. ඒත් දෙක එකට බලන්න යන්න එපා. ඉසල එකක අල්ලගන්න වම් පාදේ නම් දැන් තමන්ගේ අවධානය තියෙන ඒකට මොකද්ද වෙන්නේ කියලා සම්පූර්ණයෙන්ම බලන්න. එසවීමත් බලනවා, ඕනනම් ගෙන යාමත් බලනවා, තැබීමත් බලනවා. ඊට පස්සේ ඕන එක අතහරිනවා. ඊට පස්සේ ආයෙ දකුණට පටන් ගන්නවා. දකුණේ එසවීමත් බලනවා, ගෙන යාමත් බලනවා, තැබීමත් බලනවා. ඊට පස්සේ ඒක අතහරිනවා. ආයෙ වම් පාදේ පටන් ගන්නවා. මේ වගේ තමයි කරන එක පහසු. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පිම්බීම හැකිලිම අරමුණු කොටගෙන භාවනා වඩන්නෙමි. මාහට සිත තරමක් එක්තැන් වන විට බලවත් වේදනාවක් තුනටිය ප්‍රදේශයෙන් හා දනහිස් ප්‍රදේශයෙන් පැන නගී. මාය දෙස බලා සිටිමි. සමහර වේදනා අඩුවන බවත් සමහර වේදනා බලවත් වන බවත් දකිමි. ස්වාමීන් වහන්සේ මේ මාගේ නෝන ශරීරයක් බැවින් මෙවැනි වේදනා මතුවන බව මෙනෙහි කරමි. මාමින් එහාට ගන්නා පියවර කුමක්දයි පැහැදිලි කරන්න. එක පාටම හැබැයි වේදනාවන් එක්ක එච්චරම මේ බලන්න යන එක එතරම් ඒ තරම්ම සුදුසු නෑ. අපි තාම මුල් අවදී නම් ඉන්නේ මොකද අපේ හිතේ තරම්ම මධ්‍යස්ථ භාවයක් හැදිලා නැත්නම් හිතේ ඒකාග්‍රතාවයක් හැදිලා නැත්නම් අපි එකපාරටම වේදනාව දිහා බලන්න ගියාම හිතේ ගැටීමක් ඇති වෙන්න පුළුවන්. භාවනාවත් එපා වෙන්න පුළුවන් මේක මේ ඉස්සෙල්ලා මෙච්චර වේදනාවක් දැනුන්නේ නැහැ. දැන් මේ භාවනා කරන්න පටන් ගත්තට පස්සේ අලුතෙන් වේදනාවක් දැනෙනවා කියලා යම් පමණකට නිකන් භාවනාව වුණත් එපා වෙන්න පුළුවන්. මොකද අපි තාම සූදානම් නැහැ වේදනාවන් බලන්න. ඒ නිසා වැඩි වෙලාවක් පිම්බිම හැකිලිම අරමුණේ ඉන්න එක තමයි මේ වෙලාවේදී වටින්නේ. මොකද එතෙන්දී තමයි අපි මේ සරල උපේක්ෂා සහගත අරමුණකින් සතිය දිනු කර ගැනීම සඳහා අපි උත්සාහත් වෙන්නේ. ටික කාලයක් හැබැයි මේක හොඳට සතිය දිනු වෙන්න දිනු වෙන්න හිතේ තරන්දමකින් උපේක්ෂාවක් වර්ධනය වෙනවා ඊළඟට සමාධිමත් භාවයක් හැදෙනවා. ඒ සමාධිය හැදෙන්නත් එක්කම වගේ හැදෙනවත් එක්කම වගේ නිකන් කායික සැහැල්ලුවකුත් තියෙනවා. පස්සද්ධියක් කියලා අපි ඔකට කියනවා. ඉතින් අන්න ඒ වගේ පොඩ්ඩක් කයත් හිතත් සකස් වෙච්ච අවධියකදී තමයි වේදනාව බලන එක වඩාම සුදුසුයි. එතකොට අපි සූදානම්. එතකොට අන්න අපි වේදනාව දිහා බලන්නේ වේදනාවක් වශයෙන්. මේක මේ මගේ වේදනාව, මේක මේ මහම කරදරයක්, මේක කොහොමද මේක මෙන් අයින් වෙන්නේ? ඒකද මේක වදයක් කරලා නැහැ, වෙලා නැහැ. ඒ වුණත් දැන් මේ සමාධිමත් හිතින් වේදනාව අපි ඉගෙන ගැනීම සඳහා වේදනාවෙන් මොකද්ද තියෙන්නේ? නැත්නම් වේදනාවේ මොනවාද තියෙන්නේ? වේදනාවේ මට දැක ගන්න පුළුවන් විස්තර මොනවාද? කියලා අන්න වේදනාව අපි පාවිච්චි කරනවා අරමුණක් වශයෙන්. වේදනාවන පසනාවක් වශයෙන් ඔන්න භාවනාව වඩනවා. ඉතින් එතකොට වේදනාවක් පහළ වෙනවා කියන එකේ ලොකු වාසියක් තියෙනවා. කරදරයක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට දැන් ඔන්න වේදනාව පහළ වීමම වාසියට හිරලා. දුක් වේදනාවක් වෙන්න පුළුවන්. හැබැයි මේ දුක් වේදනාව දැන් අපිට දුකක් නෙමෙයි. දැන් මේ භාවනාව දියුණු කර ගැනීම සඳහා නැත්නම් සතිය දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය වෙන උපක්‍රමයක්. අප දැනටමත් පහළ වෙලා තියෙන මේ උපක්‍රමය. ඒ නිසා එතකොට වේදනාව පහළ වීම කරදරයක් නෙමෙයි. ඒ නිසා ඒ තාක් වේදනාව බලන්න යනවා වෙනුවට මේ පිම්බිම හැකිලිම භාවනාවේ යන එක තමයි වඩාම සුදුසු. ඊළඟට අපි හිතමු මේක මේ දුර වෙන්නෙම නැත්තම් අපිට පොඩ්ඩක් ඉරියව්ව මාරු කළා මේ වේදනාව මගහරව ගන්න පුළුවන්. ඒ විදිහට වේදනාව පොඩ්ඩක් මගහරවගෙන යන එක තමයි වඩාම සුදුසු මුල් කාලෙදී. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පර්යංක භාවනාව මාගේ මූල කර්මස්ථානයේ ආනාපානයයි. භාවනාවේදී ඉඳ ගැනීමෙන් පසු මම ආස්වාසයේ සිසිලටත් ප්‍රාස්වාසයේ උණුසුමටත් සිදුවන බව මෙනෙහි කරන්නෙමි. ටික මොහොතක් ගෙවී යාමත් සමග මට මාගේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ කෙටි වී තුනී වී නැතිවෙන්නක් මෙන් දැනි. සිතුවිලිද එකවරම නැති වී යයි. මා පාළු ස්ථානයක සිටින්නාක් මෙන් දැනේ. එම පාළු ස්ථානය දෙසට දෙසම මම ඊතා කැමැත්තෙන් බලා සිටි. ගතද සැහැල්ලුය. මාහට මාගේ ශරීරයේ බර නොදැනි. කිසිදු හැඟීමක්ද නොනැගේ. ශබ්ද වලින් බාධාකාරී වූවද මාහට දැස් ඇර බැලීමටවත් අවශ්‍ය නොවේ. එම පාළු ස්ථානය තුල මා පැය දෙකකට ආසන්න කාලයක් භාවනාවෙහිම යෙදී සිටියෙමි. එකවරම මාගේ ශරීරයේ දරදඬුවන බවත් දැනුනි. ශරීරයේ හෙල්ලීමටවත් නොහැකි වූ ලෙස දැනිනි. හදිසියෙම අධික හිසේ වේදනාවක් ඇතිවිය. දරා ගැනීමට බැරි තැන මා භාවනාවෙන් නැගී සිටියෙමි. මේ සිදුවිය කුමක්දයි මාහට නොදැනි. ඔබ වහන්සේගෙන් භාවනාව වැඩිතර උපදෙස් පතමි. ඔව් අතර මේ කියන එකෙදී පොඩ්ඩක් يعني ඔච්චර දුර ඉන්න යන්න එපා. ඒ වෙනුවට ඊට කලින් අපිට පුළුවන් දැන් මේ හිතේ දැන් ඇතම් කෙනෙකුට ආනාපාන සතිය ඔස්සේම මේක යනවා. يعني සතර සතිපට්ඨානෙම වඩා ගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. නමුත් බොහෝ පිරිසකට ඒක එන්නේ නැහැ. ඒ වෙනුවට වෙනත් උපක්‍රම හරහා අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා මේ මේ විදිහට හිත සමාධිමත් වෙලා එකඟ වෙලා තියෙනවා නම් පැය දෙකක් ඉන්නවා වෙනුවට අපිට පුළුවන් අපිට මොන්න විනාඩි 45කින් හිත සමාධිමත් වුණා නම් එකඟ වුණා නම් ඊට පස්සේ ඕනනම් විනාඩි 5ක් 10ක් තව ඉඳලා ඒ తත්වය හොඳට තහවුරුනාට පස්සේ ඒ අවධානය නැත්නම් ඒ හැදිච්ච සමාධිය මේ කය නිරීක්ෂණය කිරීම සඳහා පාවිච්චි කරන්න. මොකද මේ අපි මේ සමාධියක් හදාගන්නේ ඒ සමාධිය ඇතුළටම වෙලා නැත්නම් සමාධියම අත්දැකීමින් ඉන්න නෙමෙයි. ඒ සමාධියෙන් ප්‍රයෝජනයක් ගන්න. බුදුරජාණන් වහන්සේගේ පාරේදී නැත්නම් බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේදී සමාධිය කියන්නේ අපිට මේ කටයුත්ත කරගැනීම සඳහා පාවිච්චි කරන උපකරණයක් පමණයි. ඒක සූදානම් නම් දැන් දැන් තියෙන එකෙන් වැඩේ ගන්නයි. එතකොට දැන් ඔන්න සමාධිය ඇති වෙලා තිනවා. ඒ සමාධිමත් බවින් අපිට පුළුවන් මේ කය දිහා පොඩ්ඩක් බලලා කයේ ස්පර්ශ වෙන ස්ථානවලට මේ හැපෙන ස්ථානවලට මුලින්ම අවධානය යොමු කරන එක තමයි වඩාම ලේසි. ඉතින් අර ඊයේත් මම හිතන්නේ මම විස්තර කරා මේ අත් දෙක ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ වෙනකොට අපිට මෙතන අපිට උණුසුමක් දැනෙනවා. නැත්නම් එක අතක බර අනිත් අතට දැනෙනවා. නැත්නම් මේ පාද දෙක එකිනෙකට ගැටෙන තැන උණුසුමක් තියෙනවා නැත්නම් තද ගතියක් තියෙනවා. නැත්නම් අපි ඉන්න කොට්ටේ මත නැත්නම් ආසනයේ මත මේ තෙරපීමක් තියෙනවා. පීඩනයක් තියෙනවා. ඔන්න ඒ වගේ තැන් පහසු තැන් කීපයක් තේරුම් අරගෙන එතෙන්ට අපේ අවධානය යොමු කරන්න. ආනාපානය වෙනුවට දැන් සම්පූර්ණයෙන්ම අවධානය මේ අලුත් තැනට යොමු කරන්න. අත් දෙක අතර නම් මේ කුණුසුමට නම් අපි අවධානය යොමු කරන්නේ එතෙන්ටම තියාගෙන ඉන්නවා. ආයෙත් ආනාපානට ගියොත් එතන ඉන්නේ නැතුව මෙතෙන්ටම ගන්නවා. ඉතින් මෙහෙම කරන්න කරන්න ඔන්න දැන් මේ අලුත් ස්ථානයේ හිත එකඟ වෙනවා. නාසිකාග්‍රේ වෙනුවට දැන් මේ අත් දෙක අතර හිත එකඟ වෙනවා. මේ දැනෙන උණුසුමේ හිත එකඟ වෙනවා. ඔන්න ඒ தত্ত্বය අපිට ගන්න පුළුවන් නම් එතකොට අපිට මේ උණුසුම කියන්නේ මොකද්ද? මේක එකම මට්ටමකින්ද තියෙන්නේ එකම තීව්‍රතාවයකින්ද තියෙන්නේ මේක එක තැනකද තියෙන්නේ කියලා අපිට පොඩ්ඩක් මේ උණුසුම ගැන පුංචි පරීක්ෂණයක් කරන්න පුළුවන් මේ උණුසුම 30 ටිකක් ලඟ වෙලා බලන්න පුළුවන් ඇත්තටම මේ උණුසුම කියලා කියන්නේ මොකද්ද මෙයාගේ ක්‍රියාකාරීත්වය මොකද්ද එහෙම නැත්නම් අපි ඒක ඒ තරම්ම තේරෙන්නේ නැත්නම් ඒ වෙනුවට කායික වශයෙන් වෙන තැනක මොන හරි ස්වභාවයක් මතුවලා තියෙනවා නම් ලක්ෂණයක් මතුවලා තියෙනවා නම් අන්න එතනට යොමු කරන්නත් පුළුවන් ඒක දිහා හොඳට බලන්න පුළුවන් ඉතින් අන්න වගේ අපි දැන් අපේ මුළු කයම වළංගුයි භාවනාව සඳහා දැන් අපි මේ පොඩ පොඩ ධාතු මනසිකාරයට හැරෙන්නේ ධාතුන්ගේ ලක්ෂණ ප්‍රකට කර ගැනීමයි මේ කරන්නේ. එතකොට අර ආනාපාන සතියෙන් හිත එකඟ කරගත්තා. එකඟ කරගත්ත හිත මේ කායික වශයෙන් පහළ වෙන নানা ප්‍රකාර ධාතු ලක්ෂණ හොඳින් නිරීක්ෂණය කිරීම සඳහා පාවිච්චි කරන එකයි කරන්නේ. ඉතින් මේ මේ දේ මේ දේ ටික කාලයක් කළා නැවත කියන්න නැවත ලියන්න කොහොමද දැන් තත්ත්වය කියලා. මොකද මේ ටිකත් අපි පුහුණු වෙන්න ඕනේ. මොකද මෙතෙක් කාලයක් අපි මේ නාසිකාග්‍රේමයි හිත තියන් හිටියේ. නැත්නම් ඒකඟ උනේ එතනමයි. නමුත් දැන් අපි මේ කයේ ඕනම තැනකට ටට්ටක් ගාලා විහිසුලුව මේ හිත යොමු කරමින් මේක බලන්න ඕන හැකියාව හදා ගන්න ඕනේ. ඉතින් මේකත් පොඩ්ඩක් පොඩ්ඩක් පුහුණු වෙලා තමයි මුලින්ම හදා ගන්න වෙන්නේ. මේ දේ තමයි අපිට ඊළඟට කරන්න තියෙන්නේ. එතකොට අන්න අපි ආනාපාන සතිය ඔය දිගට ඉන්නව වෙනුවට නැත්නම් අර හැදිච්ච සමාධිය ඔහේ ඉන්නව වෙනුවට ඒ සමාධියම පාදක කරගෙන දැන් අපි තව ටිකක් ඉස්සරහට යනවා. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ මම කලකපටන් භාවනාවේ නිරතව සිටින යෝගියෙක්මි. සක්මන් භාවනාව. සක්මනේ සිටගත් වහම නිතරින්ම සක්මන ආරම්භ වේ. අනායාසයෙන් කෙරෙන සක්මන পায় එසවෙන ගමන් කරන තබන ආකාරය මනාව පසක් වේ. විටක ඇවිදින්නේ පරිසරයටම கிඳා බැස ඇති ආකාරයෙනි. අනුතරෝ උණුසුම තද බව, ලිහිල් බව මනාව දැනෙන අතර අනදීමකින් තොරව ශරීරයේ ඉබේ තල්ලු වී යයි. විටක රූකඩයන් මෙන් පාවෙන බව දැනේ. විටක දෙපය පන නැතිව කඩා හැලෙන ආකාරයක් දැනේ. මේ අතර ඊයේ දින මාගේ දත් ඇඳ තද වී දැනුණු අතර කට ඇර බැලීමට උත්සාහ කළද අපහසු විය. තද ගතිය මෙයින් තහවුරු කර ගතිමි. මං හිතුවා දත් ඇඳ ගැලුණාද දන්නේ කියලා. හරි. එතකොට හැබැයි අපිට මුලදී නම් ඒක ඒ තරම්ම මුළු කයටම හිත යොදන එක ඇත්තටම සුදුසු නෑ. හැබැයි මට තේරෙනවා මේක කියලා තියෙන විදිහට නම් ටිකක් කාලයක් තිස්සේ භාවනාවක් කරන කෙනෙක් වගේ එයාට ඇත්තටම මේකේ වරදක් නැහැ. මුළු කයෙම ඕන දෙයක්, يعني දැනන දෙයක් බලන්න පුළුවන්. මොකද දැන් අපි පාදයේ ස්පර්ශය කියන්නේ එක අරමුණක් පමණයි. හැබැයි මේ කයේ තවත් විවිධාකාර নানা ප්‍රකාර තැන්වල විවිධාකාර මේ ලක්ෂණ පහළ වෙනවා නැත්නම් ධාතු ස්වභාවයන් මතුවෙනවා. ඒ ඕන එකක් දැන් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ නිසා දැනෙන ඕනම දෙයකට හිත යොදමින් සක්මනේ නිරත වීමත් ඊළඟ අපි තුන් වාඩි වෙලත් ওই දෙයම වගේ තමයි කරන්න තියෙන්නේ. ඒත් දැන් ඇත්තටම සක්මනයි පර්යංකය කියලා ලොකු වෙනසක් නැහැ. ධාතු මනසිකාරය කියන එකට බුදුරජාන් වහන්සේ කියනවා කිසිම ඉරියව්වක් විශේෂ ඉරියව්වක විශේෂත්වයක් නැහැ කියලා. යථා යතාවා කායෝ පනිහිත හෝති තථාත්ථානම් පජානාති. ඊළඟට මේ මේ දැන් ඔය පටවි ධාතු ආපෝ ධාතු මෙන්න මේ විදිහට ඒ එතෙන්දි කරන විස්තරෙදිත් බුදුරජාන් වහන්සේ කියන්නේ මේ යම් ආකාරයකින් මේ කය පිහිටලා තියෙනවද අන්න ඒ ආකාරයෙන් ඔන්න මෙතන පාට විධාතුවක් තියෙනවා මෙන්න ආපෝ ධාතුවක් තියෙනවා ඔන්න තේජෝ ධාතුවක් තියෙනවා වායෝ ධාතුවක් තියෙනවා කියලා මේ ධාතු ලක්ෂණ මතු කර ගන්නවා. ධාතු ලක්ෂණ හරහා අපි ඒ ස්වභාවයන් තියෙනවා කියලා තේරුම් ගන්නවා. ඒක ඉතින් අපිට හිටගෙන හිටගෙනත් කරන්න පුළුවන්, ඉඳගෙනත් කරන්න පුළුවන්, සක්මනෙත් කරන්න පුළුවන්, මේ සත පිටත් කරන්න පුළුවන්. ඕනම ඉරියව්වකදී මේ කටයුත්ත කරන්න පුළුවන්. පර්යංක භාවනාව මම දැන් මෙතන යනුවෙන් හිඳගෙන සිටින ආකාරය මෙනෙහි කරමින් පර්යංකේ වාඩි වෙමි. වහාම හුස්ම සමණයටපත් වේ. කලාතුරකින් පැමිණෙන සිතුවිලි වහා හැඳෙන ඉන් ඉවත්වන්නේ निराයසිනි. මේ අතර ශරීරයේ යම් යම් ස්ථානවල ඇතිවන ස්පන්දන දෙස ඒවා ඇති වී නැති වී යන හැටි බලා හිඳිමි. වේලාව ගත වී යන බව නොතේරේ. ස්වාමීන් වහන්සේ මාගේ සාමාන්‍ය ජීවිතයේ තියදී ඔබ වහන්සේගේ ධර්මදේශනාවේදී පැවසුවක් මෙන් ලෝභ දේශ සිත් වහ හඳුනාගෙන ඉන්න ඉවත් වෙමි. ඒවා හඳුනා ගන්නා කාල පරාසයේ එන්න එන්නම කෙටි වී ගිය බව පසක් වේ. ධර්ම ගෞරවයේ දිනෙන් දින ඉහළ යයි. මේ ආකාරයට නිතිපතා කරගෙන යන භාවනාවේ තවදුරටත් කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. හොඳයි. දිගටම ඒ කියන්නේ කරගෙන යන්නයි තියෙන්නේ. දැන් තව තව ටිකක් විස්තර බලන්න. ඒ කියන්නේ මේ විදීමේදීත් විවිධාකාර ධාතු ලක්ෂණ මතුවෙනවා. දැන් බලන්න ඒවට මොකද වෙන්නේ? තද ගතියක් මුලින් තිබුණේ නැහැ. ඕන දැන් තද ගතියක් හටගත්තා. සුළු මොහොතකින් ඒක නැත නැතිලා ගියා. නැතෙන් නැති වෙලා ගියා. ඊට ඔන්න උණුසුමක් කලින් තිබුණේ නැහැ. ඔන්න උණුසුමක් උණුසුම් ස්වභාවයක් හටගත්තා. සුළු මොහොතයි ඒකත් නැති වෙලා ගියා. අපි තුන් ඊළඟට රළු ගතියක් දැනෙන්න ගත්තා. ඒ රළු ගතියත් මුලින් තිබුණේ නැහැ. ඔන්න දැන් හටගත්තා. සුළු මොහොතයි ඒකත් නැති වෙලා ගියා. අපි තුමු දැන් ඔන්න අපි ඇවිල්ලා වාඩි වුණා. එතෙන්දිත් ඒ වගේම ස්වභාවයක් තියෙන්නේ. කායික වශයෙන් ඕනම තැනක යම් යම් විවිධාකාර සංවේදනාවන් පහළ වෙනවා. එහෙම නැත්නම් මේ ධාතු ලක්ෂණ මතුවෙනවා. අපි ඒවා දිහා බලනවා. දැන් මේ හැම එකකම තියෙන ටිකක් සමාන ලක්ෂණයක්. බලන බලන එකේ තියෙනවා මේ ඇති වෙන නැති වෙන ස්වභාවය. බලන බලන එකේ තියෙනවා වෙනස් වෙන ස්වභාවය. ඒතර අපි දැන් පොඩ්ඩක් අර තව මේ භාවනාව සරල වීමක් සිද්ධ වෙන්නේ කලින් නම් අපිට මේ ඔකෝගෙම විස්තර බලන්න අවශ්‍ය වුණා. දැන් මේ විස්තර හොඳට පෙනීම හරහා ටික ටික ටික ටික හිතටම හුරු වෙන්න දෙන්න තියෙන්නේ කොහොමද දැන් මේ විස්තර බලනවා වෙනුවට මේ කාටත් පොදු ස්වභාවයන් තියෙනවා. මේවා කලින් පවතින්නේ නැහැ. දැන් ඔන්න හේතුවක් නිසා හටගන්නවා. ඊළඟට සුළු මොහොතකින් ඒක නැති වෙලා යනවා. මේ එකකටවත් අපිට පාලනය කරන්න බෑ. මේකකටවත් අපිට වග කියන්න බෑ. ඒගොල්ලෝ ඒගොල්ලෝ විසින්ම පහළ වෙනවා නැත්නම් ඒගොල්ලෝ විසින්ම හට ගන්නවා හටගෙන හට අරගෙන ඒගොල්ලන්ට උමනා වෙලාවටම නැතිලා යනවා. ඉතින් මේ දේ දැක ගනිමින් දිගට දිගට කරගෙන යන්න. ඒ කියන්නේ මේ මේ දේවල් දැක ගන්න දැක ගන්න තමයි අපේ හිතේ පොඩ පොඩ ප්‍රඥාවක් වර්ධනය වෙන්නේ. කියන්නේ මේකට කාලයක් ගත වෙනවා. ඉතින් අපි ඊළඟ පියවර දැනගත්තා කියලා අපිට එකපාරට එතනට යන්න බෑ. එහෙනම් අපි පොතක් පතක් බලද්දී නම් ඔන්න අපි ටක් ගාලා මේ පටුන දිග හැරලා බලලා අපි දන්නවා මොනවාද මේ ඉස්සරහට තියෙන්නේ කියලා. ඉතින් අපිට ඉක්මනට ඉක්මනට යන්නත් පුළුවන්. හැබැයි එතන තියෙන නිකන් මතු පිට දැනුමක් පමණයි. නමුත් මේ භාවනාවේදී ඊට වඩා හාත්පසින්ම වෙනස් අපි මේ වර්තමාන වශයෙන් ඇත්ත වශයෙන්ම පහළ වෙන අරමුණු මත තමයි විපස්සනාවක් වැඩෙන්නේ. ඉතින් ඒ ටික හොඳින් සිද්ධ වෙන වෙලා සම්පූර්ණ වෙන්නකන් අපිට ඉස්සරහට යන්න අමාරුයි. ඉතින් මේක සම්පූර්ණ වුණාට පස්සේ ඉස්සරහට යනවා කියන එක අපි කරන දෙයක්ුත් නෙමෙයි. ඒක ඉබේටම යන යාමක් තියෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේම කියනවා යම් අවස්ථාවක අපිටම මේ ඇත්ත ඇසටියෙන් තේරෙන ගත්තා නම් එතෙන්දී නිබ්බිදාව පහළනවා කියන එක ස්වාභාවික සංසිද්ධියක්. එතෙන්දී අපි චේතනාවක්වත් පහළ කරන්න ඕනේ නැහැද? ඔන්න දැන් නිබ්බිදාවක් පහළ වේවා කියලා මොකක් හිතන්නවත් අවශ්‍ය නැහැ කියනවා. අර දේ වැටහුණා නම් හොඳට ත්‍රිලක්ෂණේ වැටහුණා නම් ඉබේටම වගේ. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඊළඟ පියවරට ඉබේටම යනවා. ඒ නිසා ඒ තා අපි මේ දේවල් හොඳින් බලබලා ඉන්නයි තියෙන්නේ. කායේ කායानुපස්සේ විහෙරති කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් වාසය කරනවා අපි මේ කය දිහා බලමින්. මේ ඇතුළත කය දිහා බලනවා. ඒකේ විවිධාකාර තැන්වල විවිධාකාර අන්දමින් මේ විවිධාකාර ධාතු ලක්ෂණ මතුවෙනවා. අපි ඒවා හොඳට දැකගනිමින් යනවා. ඊළඟට අපි හිතමු යම් අවස්ථාවක මේ දැකගන්න ගියාම අපි හිතමු දැන් අපි මේක දැන් බලබලා ගියා සාලයක් කාලයක් තිස්සේ මේක දැන් කරනවා හැබැයි ඇතැම් වෙලාවට තමයි හොඳට මේක සමපාත වෙලා එන්නේ දැන් මේ ධාතු ලක්ෂණයකුත් තියෙනවා අපි මේ යොදා ගන්නා අපේ මේ සමාධිමත් හිතක් තියෙනවා. මේ සමාධිමත් හිත නැත්නම් මේ බලන ස්වභාවයයි මේ අරමුණයි හොඳට සමපාත වෙලා මුහුණට මුහුණලා හම්බ වෙන්නේ නැත්නම් මුහුණට මුහුණලා ඒක පවතින්නේ බොහොම කලාතුරකින්. අන්න ඒ බඳු අවස්ථාවක් පැමිණියොත් හොඳට දැන් අරමුණට සමීප වෙලා ඉන්නවා අරමුණේ සියලු අංග ප්‍රත්‍යංගයන් Tamanට පේනවා. අන්න ඒ වෙලාවදී ඊළඟ අරමුණකට යන්නේ නැතුව මේකේ සියලුම විස්තර දැක ගැනීම සඳහා උත්සාහත් වෙන්න. ඉතින් මේ වගේ මේව දේවල් නැවත නැවත දැකීම හරහා බහුලීකృత කිරීම හරහා තමයි තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව. සක්මනට පිවිසීම. මම මෙද්දන සිටගෙන දෑත් දෙපසට ශරීරයේ බර දැනේ. ඇවිදගෙන යන විට යටිපතුලට වැලි කැටවල තුඩු ඇනෙන ස්වභාවය විවිධාකාරයි. පතුලේ එක් තැනකට තියුණු ස්වභාවයක්ද තවත් තැනකට ගොරෝසු විදියකින්ද සියුම් වැල්ල පෑගෙන විට පායට සුවයක් දැනේ. ටික වේලාවක් සක්මනේ යෙදෙන විට අත්ඇඟිලි අග සිට හිරිවැටීගෙන ඉහළට එන ගතියක් ඇති වේ. විටින් විට මුහුණ දෙපැත්ත නලියන ගතියක් දැනේ. බොහෝ අවස්ථාවල කයේ සමබරතාවය නැති වී ඉදිරියට පැත්තට අඩිය තැබෙන බවක් දැනේ. මොහොතක් නැවතී සතිය පිහිටවාගෙන සක්මන් කරමි. එවිට සක්මන පහසුවෙන් කරගෙන යා හැකිය. ඉක්මනින් පාද තැබෙන බවක් දැනේ. ඊටා පහසුවෙන් දිගටම සක්මනක සක්මන කරගෙන යන්න පුළුවන්. ස්වාමින්වහන්සේ ඉදිරියට සක්මන පවත්වා ගැනීමට උපදෙස් ලබා දෙනමෙන් යටහත් පහත් ඉල්ලා සිටි. මම හිතනවා මේ කියන්නේ විශේෂ උපදේශයක් අවශ්‍ය නැහැ. දිගට කරගෙන යන්න. දැන් අර මෙනෙහි කිරීමක් එක්ක නම් යන්නේ. ඒකත් තවත් ටිකක් සියුම් කරලා බලන්න. ඊළඟට හිත පිට යන ගතිය අඩු වෙන වෙනවද කියලා තමන්ම පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. අපි තුමි ඉස්සෙල්ලා නම් හිත පිට යනවා. ගිහිල්ලත් ටික වෙලාවක් අතරමං වෙලා ඉන්නවා. ඊට පස්සේ තමයි ඔන්න කාලයකට පස්සේ තමයි ආපස්සට මේ අරමුණට එන්නේ. නමුත් මේක සතිය දියුණු වෙනවා නම් අර හිත පිට ගිහිල්ලා අතරමං වෙලා ඉන්න කාල පරිච්ඡේදය එන්නේ නඩු වෙනවා. ඒ වගේම අරමුණ ඉන්න අරමුණ තුල බොහොම පහසුවෙන් ඉන්න පුළුවන් ගතියක් ගොඩනගෙනවා. ඒ වගේමයි දැන් කලින් Tamanට වැටහුනේ එක ධාතු ස්වභාවයක්. නමුත් දැන් මේක නැවත නැවත කරන්න කරන්න අලුතෙන් අලුතෙන් තව තවත් සියුම් සියුම් ස්වභාවයක් හම්බ වෙන්නත් පුළුවන්. දැනගන්නත් හැකියාව තියෙනවා. ඒ නිසා දෙකට කරගෙන යන්න මුකුත් වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. මේ ප්‍රශ්නේම දෙවෙනි කොටස පර්යංක භාවනාව ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා මුලදී වඩාත් මුල් තැන දුන්නේ ආනාපාන සති භාවනාවට. ඒ අවස්ථාවවලදී භාවනාවට පිවිස එකඟතාවයකටපත්ව සංසුන් මනසින් පැයකට වඩා කාලයක් ගත කළ හැකි විය. අරමුණේ හොඳට සතිය තිබුණු බවයි මා අදහස් කරන්නේ. දැන් පර්යංක භාවනාවේ යෙදුනත් පෙරදිමෙන් සතුටක් සුවයක් නොලැබෙන බවයි පෙනෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට අනුකම්පා කර ආනාපාන සති භාවනාව නැවතත් දියුණු කර ගැනීම සඳහා උපදේශ අවවාද ලබා දෙන ලෙස යටහත් පාත ඉල්ලා සිටිමි සුවපත් වේවා. නෑ හැබැයි ඔහොම නෙමෙයි අතින් අපි යන්න තියෙන්නේ. අපිට කොහොමත් හිතේ يعني සමාධියක් වගේ දෙයක් හැදෙනකොට ඒ මුල් මට්ටමේදී ලොකු සතුටක් තියෙන්න පුළුවන්. මොකද මේ මෙච්චර කාලයක් සෑහෙන්න විසිරිලා හෙම්පත් වෙලා හිටිපිච්ච හිත තමයි දැන් ඔන්න බොහොම සරල අරමුණක බොහොම මධ්‍යස්තව බොහොම සුවසේ එකඟ වෙලා තියෙන්නේ. එතකොට ඔන්න ලොකු ප්‍රීතියක් දැනෙන්න පුළුවන්. ඒක කිලිපොලා යන්න පුළුවන්. මෙහෙමත් දෙයක් වෙනවද කියලා අන්න Tamanට ලොකු මවිතයක් තියෙනවා. මේක බොහොම ආශ්චර්යයක් වගේ දෙයක් දැනෙනවා. හැබැයි ඒක ඉතින් නැවත නැවත කරන්න කරන්න මේක හරිය ඒකාකාරී දෙයක් බවට පත් වෙනවා. මේක Tamanට හුරු පුරුදු දෙයක් බවට පත් වෙනවා. හිතට හුරු පුරුදු දෙයක් බවට පත් වෙනවා. ඒතකොට නිකන් අර එක තැන ඉන්නා වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ අන්තිමට. මොකද ඒ කියන්නේ දැන් අර කලින් තරම් මේක අලුත් දෙයක් නෙමෙයි, නැවුම් දෙයක් නෙමෙයි. ටික වෙලාවක් සතිය වඩනවා. සතිය වඩනවත් එක්ක හිත එකඟතාවයක් ඇති වෙනවා. ඒකඟතාවය තුළ අපි ඔහේ ඉන්නවා. ඒ නිසා මේ එතන හැබැයි මේ භාවනාවේ පිරිහීමක් නැහැ. හැබැයි ඉතින් අර හැදෙච්ච සමාධිමත් භාවය ඔහේ පැවතීමක් තමයි තියෙන්නේ. ඒ නිසා අර කලින් කෙනෙකුට කිව්වා වගේ Tamanට තේරෙනවා හොඳටම නිකන් මේ தත්වය දැන් දිගට ඔහේ තියෙනවා. මට හැබැයි දැන් විශ්වාසයෙන් විනාඩි 15ක් විතර වගේ ඇතුළතදී මේ සමාධියට යන්නත් පුළුවන්. හිත එකඟතාවය ඇති කරගන්නත් පුළුවන්. ඇති කරගත්තට පස්සේ ඒ தත්වය මට පවත්වන්නත් පුළුවන්. එහෙම දැන් හොඳට විශ්වාසය තහවුරු වෙලා තියෙනවා නම් ඒ එකඟතාවය පාවිච්චි කරලා අර කලින් විස්තර කරා වගේම මේ හැපෙන තැන් ස්පර්ශ වෙන තැන් බලන්න පටන් ගන්න. අත් දෙක අතර වෙන්න පුළුවන්, පාද අතර වෙන්න පුළුවන්, පාදයයි මේ අපි හිතමු මේ කොට්ටයයි නැත්නම් පුටුවයි අතර වෙන්න පුළුවන් මේ ඕනම තැනක් වළංගුයි මේ කයේ ඕනම තැනක ස්පර්ශයක් වෙනවා නම් වර්තමාන වශයෙන් යම් දැනීමක් තියෙනවා නම් ඒක නිරීක්ෂණය කරන්න පටන් ගන්න එතනින් තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ ඉතින් අපි මේ දිගට දිගට ප්‍රශ්න වලට උත්තර දීගෙන යනවා කාට හරි මේ තව මේක මොන හරි අහන්න තියෙනවා නම් නැත්නම් සැකයක් තියෙනවා නම් අහන්න මේ ඉස්සරහට එන්න මේ ඉදිරිපත් වෙන්න නැත්නම් අපි අර ටිකක් ප්‍රශ්න හුඟක් තියෙන හින්දා ටිකට දිගට කරගෙන යනවා කාට හරි හැබැයි මොකක් හරි අහන්න තියෙනවා නම් ඒකෙත් නිදහස තියෙනවා. හරි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ වශයෙන් ආනාපානයේ දීර්ඝ වශයෙන් පුහුණු කළා. එහිදී නොඑක් බාධා මැද යම් ස්ථාවරයකට පැමිණීමට හැකි වුණා. දැන් පර්යංකයේ වාඩි වී හුස්ම රැල්ල වෙත සිත යොමු කරන විටම හුස්ම රැල්ලේ සිත පිහිටනවා. අරමුණේ සිත ඒකාග්‍ර වෙනවා. කය නොදැනී කයට නොදැනී ඇතුල් වෙන පිටවන හුස්ම රැල්ල පමණක් දැනී එයත් ටික වේලාවකින් නොදැනී සතුටු සැහැල්ලු බවක් දැනෙනවා. නැවතත් අරමුණු එනවා. නැවතත් නොදැනී සැහැල්ලු සතුට බව දැනෙනවා. සක්මන් භාවනාවත් දීර්ඝ වශයෙන් පුහුණු කළා. තබන පියවර ගානේ සිත පිහිටුවා ගැනීමට මුලින් අපහසුවක් දැන් පයත් සිතත් එකටම ගැනීමට හැකියාවක් තිබෙනවා. සිතත් සමග යන ගමන ටිකක් වේගවත් වෙනවා. කිසිම අපහසුතාවයක් නොමැතිව දියට දැමූ නැවක් වගේ පාවි පාවි යන බවක් වැටහෙනවා. එහිදී සැහැල්ලු බවත් සතුටු බවත් දැනෙනවා. පර්යංක හා සතිමත් භාවනාවෙන් නැගී සිටීමට සිතෙන්නේ නැත. මේ භාවනාවන් කොතරම් මිහිරිද සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා ධර්මයේ කියා දෙන ඔබ වහන්සේලාත් උතුම් නිවනින්ම සතුටු වේවා ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේදී දීර්ඝ ලෙස යෙදීමට හැකිනම් එයින් නැගිට සක්මනට යා යුතුයද පරියංකයේදී සක්මනේදී සිතුවිලි නොමැති වුවත් නැවත විදර්ශනාවේදී කය අනුව වේදනාව අනුව සිටිය යුතුය නේද ඊයේ ධර්මදේශනාව අනුව ටිකක් පැහැදිලි කර දෙන්න හැබැයි ඉතින් එහෙම එක පාටම අපිට නීතියක් වශයෙන් කියන්න බෑ. අපි කාලයක් තිස්සේ විපස්සනාව වඩනවා නම් ඒ මේ බහුලීකృత වීම හරහා අපි හොඳට මේ අපිටම ධාතු ලක්ෂණයක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්, සිතුවිලි ස්වභාවයන් වෙන්න පුළුවන්. මේවා නිරීක්ෂණය කිරීම හරහා තමයි ත්‍රිලක්ෂණයක් වැඩෙන්නේ. ඒ නිසා අපිට නිශ්චය වශයෙන් කියන්න බෑ. අපි දැන් කාලයක් ඔන්න කායानुපසනාවේම නිරත වුණා. නැත්නම් වේදනානුපසනාවේම නිරත වුණා. චිත්තානුපසනාවේ නිරත වුණා කියලා අපි ඉතින් අර තේරුම් ගන්න සිද්ධ වෙන්නේ අපේ හිතේ පරිවර්තනයක් වීම හරහා තමයි සිද්ධ තේරුම් ගන්න සිද්ධ වෙන්නේ මගේ උමනා තරමට මේක වැඩිලාද කියලා. එහෙම නැතුව ඉතින් අපි අ ඒ කියන්නේ ඔතෙන්දී හැමෝටම එක නීතියක් කියලා කියන්නත් බෑ. ඉතින් ඇතම් කෙනෙක් කායानुපසනාවේ වැඩි කාලයක් නිරත වෙනවා. ඊට පස්සේ ඔන්න වේදනානුපසනාවටත් පොඩ්ඩක් යනවා. ඔන්න චිත්තානුපසනාව සෑහෙන කාලයක් ගත කරනවා. අපි තුමු දිගටම ඊට පස්සේ ඒ චිත්තානුපසනාව කරනවා. තවත් කෙනෙක් කායනුපසනාව ටික වෙලාවක් කරනවා නැත්නම් කෙටි කාලයක් කරනවා ඊට පස්සේ ඔන්න වේදනාපසනාවට නැඹුරු වෙනවා. ඒකේ සෑහෙන කාලයක් ගත කරනවා. ඉතින් ඇතම් කෙනෙක් කායනුපසනාවෙන් ටික කාලයක් ගත කළා වේදනානුපසනාවෙන් ටික කාලයක් ගත කළා ඔන්න ඊළඟට චිත්තානුපසනාවට පිවිසෙනවා. ඉතින් මේ වගේ හරි එක එක්කෙනාට එක එක රටාවල් තමයි තියෙන්නේ. ඉතින් අනිත් එක අපි මේවා මොකක්වත් මෙහෙවන්න යන්න අවශ්‍යකුත් අවශ්‍යතාවයකුත් නැහැ. මොකද මේ හිත කියන එක බොහොම ස්වාභාවිකව වැඩෙනවා. අපිට තියෙන්නේ ඒ වමනා කරන පරිසරය සකස් කළ දෙන එක විතරයි. ඉතින් අපි හිතමු දැන් අපේ හිත හොඳට කායානුපසනාවේ තියෙනවා. අපි හිතමු පිම්බීම හැකිලිම භාවනාවක් වඩනවා. එහෙම නැත්නම් ආනාපාන සතියක් වඩනවා. ඒ වඩද්දී ඔන්න තමන්ට තේරෙනවා හොඳට දැන් මේ හිත ඒ අරමුණේ පිහිටනවා. ඒ වගේම අරමුණ තව සියුම් මේගෙන යනවා. හිතෙත් සියුම් භාවයක් වර්ධනය වෙනවා. කලින් නොදකපු සියුම් සියුම් ලක්ෂණ තමන්ට තේරෙන්න ගන්නවා, පේන්න ගන්නවා. එහෙනම් ඉතින් අපි මේ ගමනේ දිගට යන්නයි තියෙන්නේ. ආයෝක වේදනාවට දාන්න අවශ්‍යම නැහැ. ඊළඟ අපි හිතමු දැන් අපි මේක බලබලා ඉඳදී හැබැයි අපිට දැන් මොන වේදනාවක් වුණත් දැනෙනවා. ඒකටත් දාන්න පුළුවන්. හොඳ. එතකොට ඒකිනුත් ප්‍රයෝජනය ගන්න පුළුවන්. එතකොට කායනුපසනාවෙනුත් පුළුවන්, වේදනානුපසනාවෙනුත් පුළුවන්. නිසා මේ කොයි අරමුණෙන් වුණත් ප්‍රයෝජනය ගන්න පුළුවන් මට්ටම ආවට පස්සේ මේ ඕනම සතිපට්ඨානයක් අපිට සෑහෙන ප්‍රයෝජනයක් අත් කරලා දෙනවා. ඒ නිසා දැන් දැනටමත් ඉතින් හොඳ වෙලාවක් මේක කරන්න පුළුවන් කියලා දැනුම් දීලා තියෙනවා. ඉතින් අර හැබැයි මේ දැන් මේකේ ප්‍රශ්නයක් අහනවා හොඳට මේ පරයන්කේ සිද්ධ වෙනකොට සක්මනට යා යුතුයමද කියලා මම නම් හිතනවා මේකේ සමබරතාවයක් ගෙනියන එක වඩා හොඳයි. මොකද අපි එක දිගටම පැය ගණන් වාඩිලා ඉන්න ගත්තොත් ඒක එක අතකින් මේක නීරස වෙන්න පුළුවන්. අනිත් එක තමයි හුඟක් වෙලාට මේකේ සමාධිය තමයි ඉස්සරහට එන්නේ. ප්‍රඥාව මේ මේ සතිය පොඩ්ඩක් අඩු ගතියකටපත් වෙන්න ඉඩ තියෙනවා. මේක මේ 100%ක්ම වෙනවා කියන එක නෙමෙයි. හැබැයි හුඟක් වෙලාවට අපි දිගටම පරයන්කේ විතරම නම් කරන්නේ අර සතිය කියන ධම වෙනුවට සමාධිය කියන එක පොඩ්ඩක් ඉස්සරහට එන්න පුළුවන්. ඒ නිසා සක්මනකට අපි දැම්මට පස්සේ අපිටම ඕන පැයක් පරයන්ක භාවනා නිරත වුණා. ඊළඟ පැය සක්මනේ නම් අපි ඉන්නේ. අන්න ආයෙත් හොඳට මේකේ සතිය ඉස්සරහට එන්න පටන් ගන්නවා. මොකද සක්මනේදී සමාධියට වඩා සතිය ටිකක් ප්‍රබලයි. ඒ නිසා සතිය ආයෙත් ඉස්සරහට එනවා. ඉතින් මේ නිසා මේ සක්මනේදී හොඳට සතිය හදලා දෙනවා. සතිය හරහා යොන්න සමාධියක් හදලා දෙනවා. ඔන්න පරයන්කට ඇවිල්ලා මේ සමාධිමත් භාවයේ ඊටාම සූක්ෂමව වර්ධනය කරගන්නවා. නැත්නම් ඒක පාදක කරගෙන ප්‍රඥාවත් දියුණු කරගන්නවා. ඊට පස්සේ ඒකත් අරගෙන ආයෙත් ඔන්න සක්මනට එනවා. ඒ නිසා මේ දෙක බොහොම එකිනෙකාට උදව් කරගන්නා ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මම නම් හිතනවා එක දිගට පැය ගණන් වාඩිලා ඉන්නව වෙනුවට වඩාම සුදුසුයි පැයක් සක්මනක් කරනවා, පැයක් පරයන්කයක් කරනවා. ඒ විදිහට යන එක තමයි වඩාම සුදුසු. ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී මම වම දකුණු ලෙස මෙනෙහි කරමින් සක්මන් කරමි. සිත විටින් විට වෙනත් සිතුවිලි කරා යොමු වන බවද වැටහෙයි. ටික වේලාවක් මෙලෙස සක්මන් කරන විට වම දකුණ වශයෙන් වෙන්වෙන්ව කිව නොහැකි ලෙස පාද දෙකම චක්‍රයක් ආකාරයෙන් ක්‍රියාත්මක වන බව වැටහි. ඉන්පසු ඊතා තද නිදිමතක්ද දැනේ. ශරීරයේ බර වේ ඉදිරියට විසිවන බවක් දැනේ. සක්මන් භාවනාව දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔව් මම හිතනවා දැනටත් උත්තරේ තේරලත් ඇති. ඒ කියන්නේ අපිට අර හොඳට මේ හිත එකඟ වෙනකොට අර වගේ නිකන් ටිකක් අඳුර වෙලා වගේ නැත්නම් නිදිමත වෙලා වගේ එනකොට අපි මෙනෙහි කිරීම නතර කරලා තමයි කොහොමත් ඉස්සරහට යන්න තියෙන්නේ. මොකද මෙනෙහි කිරීම කරනවා කියන එකත් මෙතනට දැන් බරයි. මොකද දැන් ඒ මෙනෙහි කරන්නේ අපේ හිත පිට නම් විතරයි ඒ පිට යාම වළක්වා ගැනීම සඳහා. නමුත් දැන් හිතේ ඒකාග්‍රතාවය වර්ධනය වෙනකොට මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට තියෙන්නේ අපි මෙනෙහි කරන්නේ නැහැ. බොහොම සංසුම් මනසකින් මේ දැනන දේත් එක්ක ඉන්න පටන් ගන්නවා. පාදයක් පාදයක් පාසේ දැන පාසා දැනන දෙයක් තියෙනවා. ඒ දැනෙන දේවල් එක්ක අපි ඔන්න ඉන්නවා. බොහොම සංසුම් මනසකින් ඉන්නවා. ඇතුලේ මොකක්වත් දැන් කතාවක් නැහැ. මෙනෙහි කිරීමක්වත් නැහැ. වම දකුණ කීමක් නැහැ. ඒ වෙනුවට මේ දැනෙන දේත් එක්ක බොහොම සංසුම්ව ඉන්නවා. ඉතින් මේක කරනවා නම් ඔන්න තවත් ඉක්මනට තව හිත සමාධි වෙන්න පුළුවන්. තවත් ඔන්න හිත සැහැල්ලු වෙනවා. තවත් සමාධිමත් වෙනවා. ඒ සමාධිමත් වීම තමයි ඔය නිරූපණය වෙලා තියෙන්නේ. නිකන් මේ නිදිමත ගතියක් වගේ දැනීම හරහා. ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ එක්ක හිටගෙන ටිකක් ගැඹුරට යන්න පුළුවන්. තවන් හිත සමාධිමත් කරන්න පුළුවන් සූක්ෂම වෙන්න අවස්ථාව දෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරයන්ක භවනාවට ගිහිල්ලා එතනින් යන්නත් පුළුවන්. දෙවෙනි කොටස පරයන්ක පරයන්ක පරයන්කේ වාඩි වී ශරීරය දෙස බලා සිටින විට සිත ආනාපානයට වඩා සිරුරේ වේදනා දෙස යොමු වන ස්වභාවයක් ඇත. වේදනාවන් නිරීක්ෂණයේදී එය තරංග වශයෙන් හටගන්නා බවත් සියුම්ව හටගෙන තීව්‍ර වී නැති වී යන ආකාරයත් සමහර වේදනාවන් පිච්චෙනවා වැනි ලෙසත් සමහර වේදනාවන් කැපුම් වැනි ලෙසත් දැනේ. විටින් විට සිත සිතුවිලි වලටත් ආනාපානයටත් යොමු වේ. එක් භාවනා වාරයකදී සිත ආනාපානයකට යොමු වූ විට එය ඊතා සියුම දැනිනි. යටිකය ඊතා තද බර ලෙසත් පොළවට තද වී ඇති ලෙසත් උඩුකයේ පිම්බීම ඇත්තක් වැනි සැහැල්ලු ස්වභාවයක් දැනුනි. භාවනාව ඉදිරියට කරගෙන යන ආකාරය සඳහා ඔබ වහන්සේගේ උපදෙස් පතමි. දැන් මම නම් හිතනවා හොඳයි කරලා තිනවා. يعني දැන් Tamanටම එකිනෙක දැන් යන්නත් පුළුවන්. එනකා අනුපසනාවේ ඉන්නවා. ඒ ඒකේ යම් වර්ධනයක් වෙනවත් එක්ක උන වේදනාවක් හට ගන්නවා. ඒකටත් බොහොම මධ්‍යස්ථව දාන්න පුළුවන්. ඒකත් බලන්න පුළුවන්. අපි ඒක සමනය වෙනවත් එක්ක උන හිත දෙහත් බැලෙනවා. හිතේ සිතුවිලි දෙහත් දැන් බලන්න පුළුවන්. ඒකෙත් පැටලෙන්නේ නැත්නම් අන්න මේ තුනේම දැන් ඔන්න ඉන්න පුළුවන් ශක්තිය ලැබිලා තියෙනවා. අපි මේ අනුපස්සනා තුන කොච්චර පරිහරණය කරත් කිසිම වරදක් නැහැ. ඒ නිසා කායනුපස්සනාවෙන් පටන් ගන්න ඒක වඩාම පහසුයි. එතින්ද හොඳට සතිය වර්ධනය කරගන්න යම් වෙලාවක ඒ දේ කර කර ඉන්නද්දී ඉබේටම වගේ හිත දැන් ඔන්න වේදනාවක් දිහා බලනවා නම් ඒකත් දැන් තමන්ට බොහොම මධ්‍යස්තව බලන්න පුළුවන් නම් හිතේ ගැටීමක් මොකක්වත් නැතුව දැන් මේ වේදනාවෙන් ඉගෙන ගන්න අසලුව බලන්න පුළුවන් නම් ඉතින් ඒකත් ඊදෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් එක ඉතින් වේදනාව ගැන දැන් වේදනාවට ගියොත් ඔන්න ඕකේදී තව ටිකක් ඉතින් ගැඹුරට දාගන්න පුළුවන් හිත. කියන්නේ මේ වේදනාව හටගන්නා ආකාරය. නැත්නම් මේ වේදනාව එක තනි වේදනාවක්ද? නැත්නම් මෙතන සියුම් සියුම් වේදනා රසක් තියෙනවද කියලා පොඩ්ඩක් අන්න සූක්ෂමව බලන්න පටන් ගන්න පුළුවන්. මොකද අපි හුඟක් වෙලාවට අරමුණක් දිහා බලන්න ගියාම මුලදී තනි අරමුණක් වගේ හම්බ වෙන්නේ. නමුත් හිත හොඳට සිතේ සතිය මේ සම්පජඤ්ඤය එහෙම දියුණු වෙනකොට තමයි ඒ අරමුණේ තියෙන විවිධාකාර සූක්ෂම දේවල් නැත්තම් සූක්ෂම පැති හම්බ වෙන්නේ. ඉතින් හුඟක් වෙලාවට බුදුරජාණන් වහන්සේ කියන්නේ පෙන්ලා දීලා තියෙන්නේ මේ දෙන උපමා වලින් අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ තනි වේදනාවක් වගේ අපිට දැනුණට අපි හොඳට ඒක ඒක දිහා හොඳින් සියුම්ම බලන්න ගියාම මෙතන වේදනා රසක් තියෙනවා නැත්නම් පොකුරක් තියෙනවා වගේ තමයි වැටෙන්න ඉඩ තියෙන්නේ. අන්න ඒ වෙලාවදී අපිට පුළුවන් මේ එක එක පුංචි පුංචි වේදනාවක් ගානේ නිරීක්ෂණය කරන්න. එක එක පුංචි පුංචි වේදනාවක් ගානේ ඒ දිහා බලන්න පුළුවන්. ඒතර තවත් හිත සියුම් වෙනවා. තවත් හිත ගැඹුරට යනවා. තේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ හුස්ම නොදෙනී යාමේදී දැනෙන ස්වභාවය පහත සඳහන් කරමි. කයත් කයක් ඇතත් වින්දනයක් ලබන මමෙක් නොමැති උතුම් සෝයක් අත්විඳිමි. සමහර විට එය විශ්වයේ පාලනයට යටත්ව ස්වභාව ධර්මය හා එක් වූ වින්දනීය සෝයකි. එම සෝයේ වචනයට පෙරලිය නොහැක වුවත් වරක සුළඟ මෙන්ම වරක රළ ගසන්නාක් මෙන්ද තරංගයන් මෙන්ද දැනි. එමෙන්ම වරක ආහස්‍යානාවන් නගන අවස්ථාවක සිට එය වරින් වර උස් පහත් කරන අවස්ථාවේදී දැනෙන ස්වභාවයෙන් සෝයා දැනි. ගෘහ ජීවිතයේ පවතින ඕනෑම මානසික වාතාවරණය තුලදී වුවද මෙවැනි උතුම් සුවයක් අත්විඳිමි. එමෙන්ම සමහර අවස්ථාවල කිසිවක් හිතාගත නොහැකි ලෙස ෂණයකට කයත් සිතත් අතුරුදන් වූ ආදී දැනෙන අවස්ථා ඇත. සමහර විට ඇස් පියාගෙන සිටින භාවනා භාවනා මොහොත අවසාන කය තුලින් හා අවට හුමාලයක් වාෂ්පයක් මෙන් අත්දකිමි. අනිකුත් සමහර අවස්ථාවල පරිසරයේ විවිධ වෙනස් වීම් අත්දකිමි. සසර පුරුදු නිසා හෝ සතිය තුල ඇතිවන රාග දේශ එම මොහොතේ අනාත්ම ලෙස අත්දකිමි. එබැවින් එවැනි தත්වවලදී පෙරමෙන් ඒවා පසුපස හඹා නොයයි. මෙවැනි සෑම දෙයක්ම උපේක්ෂා සහගතව බැලීමට සිත හුරු වේ. ඔබ වහන්සේගේ කායික මානසික නිදුක් නිරෝගී සුවය තුලින් උතුම් නිවනම අවබෝධ වේවා. මොකද ඉතින් ගැටුවක් ලහන් කළා නැහැ. කරගෙන ගිහිල්ලා තියෙනවා හොඳයි. ඔතෙන්ට අර වේදනාව කියන්නේ මේ ප්‍රීති ස්වභාවයන් පහළ වීම ගැන බුදුහාඳුරොත් ඉතින් ওই විදිහටම කියනවා. ඒ කියන්නේ අපේ මේ ප්‍රීතිය කියන එක දැන් අපි හිතමු කායानुපස්සනාවේ යම් වර්ධනයක් වුණාට පස්සේ අපිට මේ වගේ කායික ප්‍රීතියක් දැනෙන්න පුළුවන් භවනාව හරහා. නිකන් රැලි රැලි යනවා වගේ දැනෙනවා, නිකන් පාව වෙනවා වගේ දැනෙනවා. බොහොම කායික සුවයක්, සැහැල්ලුවක් දැනෙනවා. අන්න ඒවා හැබැයි මේ ප්‍රීතියේම මේ වේදනාවේම ස්වરૂපයන් කියලා බුදුහාමුදුරුවෝ කියන ඒවා ඒ මුහුණු වලින් දකින්න. ඒ දෘෂ්ටි කෝණයෙන් දකින්න කියලා. එතකොට අපිට මේ සැප වේදනාව හරහා වේදනානුපසනාව වඩා ගන්න පුළුවන්. පීති පටිසංවේදී අස සිසාමිති සික්ඛති. සුඛ පටිසංවේදී අස සිසාමිති සික්ඛති කියලා බුදුරජාණන් වහන්සේ ඔන්න පෙන්ලා දෙනවා. එහෙනම් අපි හිතන්නේ මේ වේදනානුපසනාව කරන්න නම් හුඟක් වෙලාට ඔන්න දුක් වේදනාවක්ම අවශ්‍යයි කියලා අපි හිතනවත් දන්නේ නමුත් එහෙම නෙමෙයි. මෙතන මේ සැප වේදනාවත් සැප වේදනාවත් අපිට පුළුවන් වේදනාවේම ස්වභාවයක් වශයෙන් දකින්න. ඒක තමයි ඔය ආනාපාන සතියේ ටිකක් දුර ගියාට පස්සේ ඔය වගේ මේ ප්‍රීතියේ විවිධ අවස්ථාවන් මතුවෙනවා. රැලි රැලි යනවා වගේ දැනෙනවා, පා වෙනවා වගේ දැනෙනවා, නැත්නම් එක පාට්නිය එක කිලිපොලා යනවා වගේ දැනෙනවා. ෂණිකව නිකන් කරන්ට් එකක් වදිනවා වගේ දැනෙනවා. නැත්නම් මුළු මුළු කයම නිකන් රෙද්දකින් වහගත්තා වගේ දැනෙනවා. ඉතින් ඔන්න වගේ අමුතු අමුතු මේ ප්‍රීතිය හා සම්බන්ධ සැපයක් හා සම්බන්ධ අත්දැකීම් ලැබෙන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් නම් මේක අලුත් එකක් එන්න කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්නෙත් නැතුව ආපේකට ඇලෙන්නෙත් නැතුව අපිට පුළුවන් නම් මේ එන එකට එන එකෙන් අයින් වෙලා එන එක දිහා බලන්න. ඒ කියන්නේ දැන් අපි හිතමු දුක් වේදනාවක් දිහා බලනකොට අපි කරන්නේ දැන් දුක් වේදනාව අපි හිතමු දනහිස්සේ තියෙනවා. අපි එතනින් පොඩ්ඩක් පොඩි පරතරයක් ඇති කරගෙන ඒ වේදනාව දිහා බලාගෙන ඉන්නවා. අන්න ඒ වගේම අපිට පුළුවන් නම් දැන් මේ කායික සුවයක් තේනවා, සැපයක් තේනවා. අන්න ඒකිනුත් අපි පොඩ්ඩක් අයින් වෙලා ඒ දිහාම බලනවා. මොකද දැන් මේ සුවයට වෙන්නේ? මොකද දැන් මේ සැප වේදනාවට වෙන්නේ? දැන් මේ රැලි රැලි යනවා කියන්නෙම ඒක රැල්ලක් කියන්නේ ඔන්න ඇවිල්ලා යම්කිසි විපරිණාමයකටපත් වුණා වෙනසකටපත් වුණා ඔන්න නැති වුණා. ඉතින් ඔන්න ආයෙත් නැවතත් රැල්ලක් එනවා ඔන්න ඒකේ වෙනසක්පත් වෙනසකටපත් වෙනවා විපරිණාමයටපත් වෙනවා ඔන්න ආයෙත් නැති වෙනවා. ඉතින් මෙතනිනුත් අපිට හොඳ <clears throat> මේ අරමුණු හරහා වේදනාව හරහා ප්‍රඥාවක් වර්ධනය කරගැනීමේ හැකියාව තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරන්නේ. මුලින් අවශ්‍යතාවයන් සියල්ල අවසන් කර භාවනාවට හිත යොමු කරමින් භාවනා කරන අතරතුර ඉක්මනටම සිත එකඟ වේ. ඒ සමගම මාගේ කට ඇතුළත තද ගතියක් දැනේ. අත් දෙක ඔසවන්න අපහසුය. තද ගතියක් දැනේ. ඊළඟට මාගේ ශරීරය සොලවන්න අපහසුය. සිත සමාධිගත වී සිටන විට මෙම සිත එකඟ වූ බව දැනගන්නේ මාව පස්සට වැටෙන්න යන ගතියක් දැනේ. නිතරම පාහේ පස්සට වැටෙන්නේ යයි. ඊළඟට කොන්දේ කැක්කුමක් සෑදේ. බෙල්ලේ කැක්කුමක් සෑදේ. මම වේදනාව අනිත්‍ය බව දැනගැනීමෙන් වේදනාව පසනාව කරගන්නෙමි. සාවින්හස මේ ක්‍රමය හරිද ඔබ වහන්සේ කාරුණිකව මට පහදා දෙන්න. තිලක්ෂණ භාවනාව කළාට වරදක් නැද්ද කියලා. නෑ ඇත්තටම ඉතින් ත්‍රිලක්ෂණේ තමයි අපිට වැටහෙන්නේ මේ ක්‍රීම හරහා. ඒ අපිට අමුතුවෙන් ඒ අපි මේක අමුතුවෙන් ත්‍රිලක්ෂණ භාවනාවක් කරනවා කියලා කරනවා වෙනුවට අපිට පුළුවන් මේ වර්තමාන වශයෙන් පහළ වෙන අපිටම වේදනාව දිහා බලන් ඉන්නවනම් වේදනාව අපිට පෙන්වන්නේ ත්‍රිලක්ෂණේ තමයි. අපි මේකේ අල්මුතුයෙන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියනවා වෙනුවට අපිට තියෙන්නේ කොහොමද මේවා වැඩ කරන්නේ? වේදනාව එක විදිහටම තියෙනවාද නැත්නම් වේදනාව ඊටාම සියුම් මහට අරගෙන එයාට කැමති කැමති විදිහට මේක වෙනස් වෙලා එයාටම කැමතිලාට එයා නැතිලා යනවාද කියලා අන්න අපිට නැවත නැවත මේ වේදනාවේ හැසිරීම දැහ ගැනීම හරහා අපිට තේරෙන්නෙම ත්‍රිලක්ෂණයක්. ඒක හරි අමාරුයි නැතම් වෙලාවට කියලා දෙන්න. ඒ කියන්නේ අපි හුඟක් වෙලාවට හිතනවා මේක මේ පොතේ කියලා තියෙන අනිත්‍යයි කියලා. නැත්නම් මේ පොතේ තියෙන දුකයි කියලා. පොතේ තියෙන අනාත්මයි කියලා. ඉතින් එහෙනම් අපිත් ඉතින් මේක අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා ඉතින් අපි මෙනෙහි කරන්න ඕන කියලා තමයි හුඟක් වෙලා අපි හිතන්නේ. නමුත් ඒක අත්‍යවශ්‍ය නැහැ. ඒ වෙනුවට අපිට පුළුවන් බොහොම සංසුම් මනසකින් මේ වේදනාව දිහා බලාගෙන ඉන්න. ඒතර වේදනාව දිහා බලාගෙන ඉඳද්දී යා මොහොතක් පාසා වෙනස් වෙනවා නම්, එතනින් අපි අපිට හිතට ඉබේටම තේරුම් යනවා මෙයාගේ තියෙන වෙනස් වෙන ස්වභාවය, විපරිණාමයට පත් වෙන ස්වභාවය. එමත් නැත්නම් අනිත්‍ය ස්වභාවය. ඒ වගේමයි මේ මේක නිරන්තරයෙන් වෙනස් වීම හරහා මේකෙන් කොහොමද අපි සැපයක් බලාපොරොත්තු වෙන්නේ කියලා අන්න අපිට මෙතන තියෙන පෙළෙන ස්වභාවය මතුවෙන්න පුළුවන්. ඊළඟට මේක එයාටම අදාළ විදිහට වෙනස් වෙන නිසා අපිට කිසිම පාලනයකින් තොර නිසා අන්න අපිට තේරෙනවා මෙතන කිසිම ආත්මීය ස්වභාවයක් නැහැ කියලා. අනාත්ම తত্ত্বය වැටහෙන්න පුළුවන්. නිසා ත්‍රිලක්ෂණයේ වැටහීම මේවා දේවල් නිරීක්ෂණය හරහාමයි සිද්ධ වෙන්නේ. ඊළඟ තව මොකද ප්‍රශ්නයක් අහන්නේ? සිත සමාධිගත වී සිටින විට මම සිත එකඟ බව දැනගන්නේ මම පස්සට වැටෙන්න යන පොඩ්ඩක් එහෙම තමයි වෙන්න නම් පුළුවන් සමහරලාට හිතේ සමාධිමත් භාවයක් ඇති වුණා හැබැයි ඉතින් ඒක හොඳ සමාධිමත් භාවයක් ඇති වුණා කියන එක කියන අවස්ථාවේ හැමතිස්සෙම ඕක වෙනවාමත් නෙමෙයි ඉතින් ඇතම් කෙනෙකුට ඇතම් වෙලාවට වෙන්න පුළුවන් නිකම් පුංචි ගැස්සීමක් වගේ දෙයක් අත පොඩ්ඩක් ගැස්සුනා වගේ දෙයක් කූඹි දෝනවා වගේ දේවල් ඒ පුංචි පුංචි සලකුණු මතුවෙනවා ඒවා ගැන එච්චරම මේ බය වෙන්නේ නැතුව ඉස්සරහට යන්නයි තියෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ විසින් ඊයේ දින දේශනාවේදී සුතේ වඩා ගන්නා හැටි පැහැදිලි කළා. ධර්ම ශ්‍රවණය තුළින් සුතේ දියුණුවන බව වදාළා. මෙහිදී අප විසින් ශ්‍රවණය කළ යුත්තේ භාවනාව ප්‍රගුණ කර ගැනීමට උපකාර වන දේශනා පමණක් දැයි පැහැදිලි කර වදාරන සෙහික්වා. <laughs> නැති එහෙම වර්ධනේ වර්ග කරන්න නම් අවශ්‍ය නැහැ. හැබැයි ඉතින් හිත අවුල් නොවන එකක් අහන එක තමයි හොඳ. නැත්නම් අපි අර කරගෙන යන භාවනාව මේ අවුල් වෙන ස්වභාවයේ එහෙම නැත්නම් අපේ තීච වීරයත් දුර වෙලා යන ස්වභාවයේ කරගෙන යන කටයුත්තට බාධා වෙන ස්වභාවයේ සම්පූර්ණ ප්‍රතිපක්ෂ දෙයක් අහන්න ගියොත් නම් ඔන්න ඉතින් පැටලෙනවා. ඒ වෙනුවට හොඳට නිවැරදි ඔන්න දහමක් විස්තර කරන බුද්ධ වචනයත් එක්ක ගලපන ඒ වගේමයි අපි මේ කරගෙන යන වැඩේට උනන්දු ඇති කරන ඒ වගේම වර්තමානයේදී මේ දේ කරන්න පුළුවන් කියලා විශ්වාසය ඇති කරන ධර්මයක් අහන එක වඩාම සුදුසුයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මම මේ නිස්සාරණ වනසෙන්සුන්ඩ දෙවන වරට පැමිණි යෝගාවචරයෙක් වෙමි. 2018 අගෝස්තු මාසයේදී දින 10ක වැඩසටහනකට පළමු වරට පැමිණි මම සක්මන් භාවනාව හා පරියංක භාවනාව හොඳින් වැඩූ අතර කමඨහන් වාර්තාද ඉදිරිපත් කළෙමි. එක් අවස්ථාවක ලොකු ස්වාමින් වහන්සේ ඵලයක ඵලයක් යයි කියා දේශනා කළේ. මෙවර මා සක්මන් භාවනාවේ යෙදෙන විට ඔසවනවා, ගෙනෙනවා, තබනවායි පය තැබුවද සිතුවිලි කිසිවක් ඇති නොවි නිරන්තරයෙන්ම අනිත්‍ය යන්න පමණක් මට දැනේ. මෙහිදී ගෙන යාමට පයක් හෝ බෑගීමට ලනුපැදුරක් නොමැති බවත් ඇතිවන මොහොතේදීම එය නැතිවන බවත් මට දැනේ. මින් ඉදිරියට මා සක්මන් භාවනාව කරන්නේ කෙසේදයි පහදා දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටි. ඔව්. දැන් ඔතනදී ඇත්තටම අපි අර ටිකක් අපි හිටපු සම්මුති ලෝකයෙන් අයින් වෙලා දැන් හොඳට අර එක පැත්තකින් කියනවා නම් ඊටාම සියුම් දැනීම් මට්ටමකට තමයි අපිපත් වෙන්නේ. එතෙන්දී ඇත්තටම අපි මේ වදින්නේ පාදයේ, දැන් ඔන්න වදින්නේ වමය, දකුණේ කියලාවත් දැන් අවශ්‍ය නැහැ. මුලදී තමයි ඔය ඔක්කොම වුමනා වෙන්නේ සතිය පිහිටව ගන්න, වර්තමානට හිත ගන්න. හැබැයි භාවනාව හොඳින් සිද්ධ වෙන එකට සිද්ධ වෙවි යනකොට අර වම දකුණ කියන ඒවාත් අයින් වෙනවා. ඊළඟට මේ වදින්නේ අපිටම පාදයේ විදුම ප්‍රදේශයේ ඇඟිලි ප්‍රදේශයේ කියලා අන්නේ අපි දීපු නම් ටිකත් අයින් වෙනවා. විවිධාකාර දැනීම් රාශියක් පමණක් බවට භවනාව නිකන් සරල වෙනවා. දැනීම් රාශියක් තියෙනවා අපිට මේ දීපු අපි දීපු අර නම් ටික පවා අවශ්‍ය නැහැ. දැන් එතකොට නිකන් මේ දැනීම් ටිකක් අපි වම් පාදයේ තිබුණත් දැනීම් ටිකක් දකුණු පාදයේ තිබ්බත් දැනීම් ටිකක් ආයි තිබ්බත් දැනීම් ටිකක් මුළු කයම හුදු දැනීම් රාශියක් පමණයි. මේකෙන් අපි තුමු තද ගති පහල වෙනවා, රළු ගති පහල වෙනවා, උණුසුම් ගති පහල වෙනවා, සිසිල් ගති පහල වෙනවා. මේ වගේ ඉතින් අපිට හිතා ගන්න බැරි තරම් ධාතු ලක්ෂණ වලින්ම දැන් මේක පිරීලා. ඉතින් මේක නිකන් අර ධාතු පුඤ්ජයක් නැත්නම් ධාතු ගොනුවක් කරනත් කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වය එනවා කියන්නේ වඩාම හොඳයි. ඉතින් ආයෙත් අපි අර සම්මුතියට යනවා වෙනුවට දැන් තියෙන්නේ මේ ඔස්සේම යන්නයි තියෙන්නේ. ඉතින් ඒ වගේමයි තවත් පුළුවන් මේ එක එකක් ගන්න දැන් බලන්න මොකද්ද මේ එක එකට වෙන්නේ. දිගටම හැම්ම තියනවාද? නැත්නම් මේවාට මොකද්ද අත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ? මේ එක එකක් ගානේ පොඩ්ඩක් ඒගොල්ලන්ගේ නිරූපණය වීම නැත්නම් ඒගොල්ලන්ගේ පහළ වෙන හැටි වෙනස් වෙන හැටි ඒවා හැසිරෙන හැටි දිහා බලන්න එතනින් තවත් ඉස්සරහට යන්න පුළුවන්. ස්වාමින් වහන්සේ අද දවසේ සිතට එන සිතුවිලිවල හේතුඵල බලමින් හිස්තන අරමුණු කරමින් භාවනාවේ යෙදුණෙමි. ඊයේ දවසේ ඔබ වහන්සේ ධර්මදේශනයේදී පැවසූ ආකාරයට සිතුවිලිවල තණ්හාව හා මාන්නය දෙස සතිමත්ව හේතුඵල වශයෙන් බැලීමේදී උදාහරණයක් ලෙස සිතුවිල්ල මෙම ශාලාව ඊටා පිරිසුදුයි. හේතුව තණ්හාව. නමුත් උපාදානයක් දැකිය නොහැකි. එසේ නැතහොත් එය මාන්‍ය වශයෙන් හඳුනා ගැනීම નિවරදිද? ප්‍රශ්නේ ඇසීමට හේතුව ශාලාව ඊටම පිරිසුදුයි යන්න මට සිතුණු ආකාරයයි. කරුණාවෙන් පහදා දෙන සේක්වා. දැන් මම හිතනවා මේ කාලයක් භාවනා වඩපු කෙනෙක් අහන ප්‍රශ්නයක්. එයා විශේෂයෙන්ම අපිටම විපස්සනාවක් එහෙම වඩලා එයාගේ හිතේ යම් පමණක අනිසිත ස්වභාවයක් අරමුණු ඇසුරු නොකරන ස්වභාවයක් වර්ධනය කරගෙන තියෙනවා. දැන් ඒ මට්ටම භාවිතා කරලා තව ටිකක් විපස්සනාව වඩනවා. මම හිතනවා මේ මම තේරුම් ගත්ත එක හරි කියලා කාගෙද දන්නේ හොඳයි හරි එතකොට ඒ බඳු තත්ත්වයක් දැන් ওই මට්ටමේදී ඇත්තම තියෙන්නේ අපි තුමු දැන් ශාලාවක් පැත්තෙන් නම් අපි තුමු ශාලාව පිරිසුදුයි කියන එකෙදී මාන්නයක් ඇති වෙනවා කියන එකට වඩා මාන්නයක් කියන එක හුඟක් වෙලාවට එන්නේ පුජ්‍යලය ඇසුරෙන්. අපි ශාලාවේ පැත්තනොත් මැනීමක් තියෙනවා. නමුත් එතෙන්ට වඩා ඊටාම පැහැදිලි මාන්නයක් පහළ වෙන්නේ අපි පුජ්‍යලය ඇසුර කරනකොට. අපි තුමු දැන් ඔන්න අපි කවුරු හරි එක කතා බහ කර කර ඉන්නවා. කතා බහ කර කර ඉඳද්දී අපි හිතමු ඔන්න එයා ගැන ඔන්න අපේ හිතේ යම් නොසන්සුන් භාවයක් ඇති වුණා, ටික අකමැත්තක් ඇති වුණා. හැබැයි ඔන්න අපි එතන දැන් කතාවත් අවසන් වුණා. හැබැයි දැන් අපි තනියෙන් ඉන්නකොට මතක් වෙනවා මේ කතා කර කර හිටියේ පුජ්‍යලයාව. පුජ්‍යලයා මතක් වෙලා හැබැයි ද්වේෂයක් එනවා වෙනුවට ආර්ය මෙහෙමයි. මෙයා මේ විදිහට මෙන්න මේ විදිහනේ. කීකී අර එයාගේ තියෙන විවිධාකාර ස්වභාවයන් මතු කර මතු කර මතු කරමින් එයා ගැන හිතනවා දැන් අපි. දැන් මේ පුජ්‍යලයා ගැන අපි හිතනවා. දැන් අපි මේ හිතනවා කියන්නේ මේ පුජ්‍යලයා අල්ලගෙන දැන් අර අපි කලින් හිත පුරුදු කරපු නිදහස් භාවයේ නෙමෙයි හිත තියෙන්නේ දැන්. දැන් අත්‍තරම වමනා නැති දෙයක් වගේනේ දැන් මේ කරන්නේ. දැන් ඇත්තටම හිතට ඉන්න ඉඩ කඩ තියෙනවා. මොකක්වත්ම කරන්නේ නැතුව කෙලෙස් ඇසුරක් ඇසුරක් ඇත්තේම නැතුව බොහොම නික්ලේශීව අර නිදහස් ස්වභාවය තුළ ඉන්න හැකියාව තිබුණා. නමුත් එයා එහෙම ඉන්නේ නැහැ. අර කවුරු හරි කෙනෙක් අල්ලගෙන එයාව ඉතින් ওই පතුරු ගහ ගහ ඉන්නවා. හිතේ තියාගෙන හිතේ තියාගෙන යාම ඉතින් අල්ලගෙන ආ මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි. ඒක ඉතින් අපි බල බල බල බල ඉන්නවා. අන්න ඉතින් මාන්නයක් තමයි තියෙන්නේ. මැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් දැන් එතන එතන ටිකක් දින් අර සියුම් භාවයක් තියෙනවා. හැබැයි ඊට අමතරව අපි හිතමු අපි කවුරු හරි කතා කර කර ඉඳන් දැන් හිතනවා නිකන් ආ මෙයා මොකද්ද ඉතින් මට පුළුවන් ඊට වඩා. අනිත් කෙනෙම මේ මොකක්ද ඒකට කියන්නේ අර එයාට වඩා අදිමානයකට යනවා ඉතින් අර එයාව යටට දැම්මා අපි උඩට ආවා. අන්න ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම අපි හිතමු මෙයාට මෙයාට තරම් නම් ඉතින් මට නැහැනේ කියලා කියන්නේ අනිත් පැත්තේ හීනමානෙන්නත් පුළුවන්. ඉතින් අපි හුඟක් වෙලාවට තමන්මයි අනුන්මයි දෙන්නම අරගෙන සංසන්දනය කිරීමක් කරා තමයි හුඟක් වෙලාවට මාන්නේ පහළ වෙන්නේ. හරි. පින්වත් ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරන්න පටන් ගද්දී මුලින්ම හුස්ම වැදෙන තැන බැලුවා. පස්සේ මම දැන් මෙතන කියලා වර්තමානයේ සිත තියාගත්තා. විනාඩි ගානක් තුලදී සිත තැම්පත් වෙලා පය දෙකක් පමණ කිසිම අපහසුතාවයකින් තොරව ඉන්න පුළුවන්කම තිබුණා. ලොකු ආලෝක ධාරාවක් මූණට වැටුණා. මූණ පිච්චෙන තරමක් සැර මූණ පිච්චෙන තරමට සැරක් දැනුණා. ඒ විදිහට දවස් කීපයක් තිබිලා හැමදේම අනිත්‍ය විදිහට බැලුවාම ඒ සියල්ල ඇති වෙලා නැති වෙලා ගියා. පසු කාලයේ දිගටම පය දෙකමාරක් පමණ එකම ඉරියව්වෙන් ඉන්න පුළුවන් වුණා. කිසිම සිතුවිල්ලක් හෝ රාගයක් උපදින දෙයක් තිබුණේ නැහැ. ද්වේෂය, මෝහය කිසිම සිතුවිල්ලක් නැහැ. කාලයත් එක්ක මම රෝගාතුරු වුණා. එක් භාවනාවක් දිගටම කරා. දැන් ආයාසයෙන් තොරව හිත ඉක්මනින් තැම්පත් වෙනවා. සද්ද තිබුණත් ඒවා ගණන් නොගෙන ඉන්න පුළුවන්. ඒත් ස්වාමීන් වහන්සේ මම හිත විදර්ශනාවට හුරු කරගන්න ගියත් ටික වේලාවකින් අරමුණෙන් පිට යනවා. නිින්ද ගිහිල්ලත් නැහැ. සිහි නැති වෙලත් නැහැ කියලා දැනෙනවා. ඒත් මොකද්ද උනේ කියලා මට පැහැදිලි නැහැ. ඔහේ නිකම්ම හිටියා වගේ දැනෙනවා. හිතේ ප්‍රීතිය තියෙනවා. කොහොමද හරිම මාර්ගයකට සිත ගන්නෙ? සහ මාර්ගයේ වැරද්දක් තියනවද කියලා මට දැනගන්න අවශ්‍යයි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගීව ඉතා කෙටි කාලය තුළදී නිවන් අවබෝධ කරගන්න. මට කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? ම්ම් කාලයක් තිස්සේ දැන් භාවනා කරනවද? එතකොට يعني ගෙදරදි භාවනා කරනවද? ඔව්. හරි. පොඩක් ගෙදරදි කරන භාවනාව ගැන විස්තර කරන්න. ගොඩක්ම කරන්නේ ආනාපාන සති භාවනාව. එච්චරමයි. දිගටම ඒකමද දිගටම සමහර වෙලාවට කරනවා සක්මන් භාවනාව. සමහරවිට සක්මන් භාවනාව කරනවා. ඊට පස්සේ දැන් ඒ කියන්නේ ආනාපාන සතිය වඩමින් ඉන්නදී අර වගේ ආලෝක ස්වභාවයක් හැම පරයන්කක් ගන්න මෙනවද? එහෙම තිබුණා ගොඩක් කල් ඊට පස්සේ ඒක නැති වෙලා ගියා. හරි. ඊට පස්සේ ඒක නැති වෙලා ගියාට පස්සේ මොකද කරන්නේ? අපි දැන් මෙහෙම දැන් වාඩි වෙලා ඉන්නවා මුල් කාලේ දැන් ඔන්න ආලෝකයක් ආවා. ඊට පස්සේ ආලෝකෙ දිහා ඔය බලන් ඉඳීමද කළේ? නෑ මේ ඒ හිතා ගන්න බැරි වුණා මට මොකද්ද වෙන්නේ කියලා. පස්සේ ආලෝකයක් නැති වෙලා ගියා. ඒ පැය දෙක තුනක් එහෙම ඉන්න පුළුවන්කම තිබුණා. හරි. එතකොට දැන් தත්ත්වය කිව්වොත් දැමුත් ඒ වගේ තමයි. ඒ කියන්නේ දැන් මෙහෙ වාඩි වෙනවා වාඩි වුණාට පස්සේ හිත يعني ආනාපාන සතිය කොච්චර ඉතර වෙලා ගියාට පස්සේද හිත එකඟ වෙන්නේ? විනාඩි දෙකක් තුනක් වගේ. දෙකක් තුනක් හිත එකඟ වෙනවා. සමාධිමත් වෙනවා. සක්මන් භාවනාදී කොහොමද සිද්ධ වෙන්නේ? ගොඩක් දුරට මේ ආනාපාන සති භාවනාව ඉක්මනට හිත සමාධිමත් වෙනවා. සක්මනේදී එහෙම ගොඩක් වෙන්නේ වෙන්නේ සක්මනේදී ඒ කියන්නේ අරමුණේ හිත තියාගෙන යන්න පුළුවන්ද? පුළුවන්. හිත පිට යන්නේ නැද්ද? යන වෙලාවල් තියෙනවා. තියෙනවා. හරි. යන්න පුළුවන්. පුළුවන්. හරි. අපි මෙහෙම දෙයක් කරමු. ඒ කියන්නේ දැන් ඔතන ඔය සමාධියේ දිගට හිටියා කියලා ඒක එච්චරම මේ කියන්නේ විපස්සනා පැත්තක් එච්චරම වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපිට කරන්න තියෙන විපස්සනාවක් වැඩිම සඳහා නැත්නම් ප්‍රඥාව දිනු කර ගැනීම සඳහා උත්සාහ වෙන්නයි තියෙන්නේ. ඒ නිසා එක දිගට සමාධියේ ඉන්නව වෙනුවට අර මං කලින් කෙනෙකුට විස්තර කළා වගේ හිත දැන් විනාඩියෙන් දෙකෙන් එකඟ වෙනවානේ. එකඟ වුණාට පස්සේ මේ يعني හුඟාක් වෙලා සමාධියේ හිටියොත් අපිට කය නොදැනී යන්න උනත් පුළුවන්. හුඟාක් සැහැල් වෙලා කය නොදැනී යනවා. එතකොට මේ කයෙන් දෙයක් අල්ලගන්න අමාරුයි. ඉතින් මොකද කයෙන් අරමුණක් අල්ලගන්න එක විපස්සනාවට හැරෙන්න තියෙන පහසුම මාර්ගය. ඒ නිසා එච්චර දුරට يعني මේ කය හුඟා නොදෙනී යනකම් ඉන්නේ නැතුව සමාධිය වැඩි වෙලාවක් ඉන්නේ නැතුව විනාඩි 5ක් විතර හිටියා හිත එකඟ කරගත්තා දැන් තමන්ට විශ්වාසයි හිතේ දැන් ඒකාග්‍රතාවය හැදිලා කියලා ඊට පස්සේ බලන්න මේ කයේ මොනවද දැනෙන්නේ කියලා ඉතින් දැනෙන දේවල් වලින් අර මම පහසුවෙන් මේ පහසුවම අල්ල ගන්න දේවල් තමයි ටිකක් කිව්වේ අර අත් දෙක වදින තැන පාද දෙක ස්පර්ශ වෙන තැන් අන්න ඒ වගේ දේවල් බැලුවද ඒකට මේ ගැස්සිලා අත් දෙක විසි වෙනවා දැනෙනවා එහෙම නෙමෙයි මම මේ කියන්නේ මම මේ කියන්නේ දිගට දැන් අපිට පවතිනවා වගේ දෙයක් අත් දෙක මෙහෙම තියාගෙන අපි භාවනා කරනවා නම් මේ අතර තියෙනනේ පුංචි උණුසුමක් මේ දෙකේ ස්පර්ශය හරහා. අන්නේ උණුසුමට හිත තියාගෙන ඉන්නවා. දැන් ආනාපානය නෙමෙයි දැන් වඩන්නේ. මේ එකඟතාවය ගෙනල්ලා මෙතන තියාගෙන ඉන්නවා. අත් දෙක අතර තියන් ඉන්නවා. මෙහෙම තියාගෙන ඉන්නකොට ඉන්නකොට තමයි මෙතන යම්කිසි ක්‍රියාකාරීත්වයක් තියෙනවය. මෙතන මේ නිකාං ඔහේ උණුසුමක් විතරක් නෙමෙයි තියෙන්නේ. මෙතන මේ උණුසුමේ යම් යම් දේවල් සිද්ධ වෙනවා. එකම මේ ෆැරන්හයිට් ගානක් සෙන්ටිග්‍රේඩ් ගානක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේකේ තියෙන අඩු වැඩි වීම සිද්ධ වෙනවා. අනිත් එක මෙතන මේ උණුසුම කියන මේ දැනීම ඇති වෙන්න අපිට හිතෙන නිකන් තනි ඒකකයක් වශයෙන්. නමුත් මෙතන තියෙන පුංචි පුංචි පුංචි දේවල් රාශියක් තියෙනවා කියලා තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. සුතමේ ඥානයෙන් තේරුම් අරගෙන ඇත්ත වශයෙන් මෙහෙම තියෙනවද කියලා බලනාසුලුව. ඒක දැක ගන්නාසුලුව බලන්නයි තියෙන්නේ. ඉතින් අර අපේ එකඟතාවය දැන් අපි පාවිච්චි කරන්න ඕනේ මේ දේවල් දැක ගන්න. ඒවා දේවල් තාම සෙවුම අවබෝධ කරගන්න. ඉතින් මේ දේවල් දැක ගැනීම හරහායි ඔන්න ප්‍රඥාවට අපි අත තියන්නේ. ඒ නිසා විපස්සනාවට හැරෙන්නේ මේ වගේ අර ටික ටික ටික මේ වර්තමාන අරමුණු දිහා ඔය වගේ දෘෂ්ටි කෝණයකින් බැලීම තුලින්. දැන් මේ අපි මේ අරමුණු දිහා බලනවා මොකක්ද ඇත්තට මෙතන ක්‍රියාකාරීත්වය? මොන වගේද මෙයා හැසිරෙන්නේ? කියලා අර එහෙම බලන බලනකොට තමයි ඒගොල්ලෝ යාගේ යථා ස්වභාවය පෙන්වන්න පටන් ගන්න. ඉතින් ඒ වගේ ඒ මේ වගේ මේ පෙන්නන මේ ධාතු ලක්ෂණ බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපේ කයේ යම් යම් වේදනාවන් දැනෙනවා නම් ඒ වේදනාවන් බලන්නත් පුළුවන්. ඉතින් මේ ඕන දෙයක් වළංගුයි. ඒ නිසා ඒ දේවල් බලන්න පටන් ගන්න. සක්මන් භාවනාවේ දැන් ටිකක් වැඩිපුර යෙදෙන්න. දැන් ගෙදෙදි සක්මන කරන්නේ නැත්නම් මෙහෙදි වැඩියෙන් සක්මනේ යෙදෙන්න. මොකද දැන් සමාධි පැත්තක් හැදිලා තියෙනවා. තව අනිත් පැත්ත සතිය ඉස්සරහට ගන්නත් ඕනේ, ප්‍රඥාව හදා ගන්නත් ඕනේ. ඒ නිසා මේ සක්මන් භාවනාවේදීත් ඔය වගේම දැනෙන දේවල් වලට මොකද වෙන්නේ? දැනෙන දේවල් කොහොමද පටන් ගන්නෙ? කොහොමද වෙනස් වෙන්නේ? කොහොමද නැති වෙන්නේ? අලුත්ෙන් මොනවද මට දැනගන්න පුළුවන්? අලුතෙන් දැනීම් තව මොනවාද තියෙන්නේ කියලා බලනාසුලුව දෙකට කරගෙන යන්න. ගෞරවනීය ස්වාමීන් වහන්ස මාගේ අද දින භාවනා විස්තරය මෙසේය. පාන්දර ටික වේලාවක් සක්මනේ යෙදුණු මම භාවනා ශාලාවේ පර්යංකයට ආවෙමි. පළමුව හොඳින් ඉරියව්ව සකස් කරගෙන කයට සිත යොදව අතර හුස්ම ගැනීමේ ක්‍රියාවලිය දෙසට යොමු වූෙමි. එහෙත් බොහෝ වේලාවක් යනතුරු එය හරියාකාරව සිදු නොවු බවත් වහාම සිතුවිලි රැලි අතර අතරමං වූ බවත් වැටහි. සිතුවිලි එකක් පසුපස ගලා එමෙන් එය කරදරයක් බවත් තේරුණි. එහෙත් ඒවායේ අනාත්ම බව වැටහි යයි. ඉන්පසු නැවත නැවතත් ආස්වාසය ප්‍රාස්වාසය අල්ලා ගත්තෙමි. ස්වාමින් වහන්සේ දැන් භාවනා කාලයේද අවසන් වෙමින් යයි. එහෙත් මට මම එතනමයි. නොබෝ වේලාවකින් කෙටියෙන් කෙලවර වන ආස්වාසයත් දීර්ඝව යන ප්‍රාස්වාසයත් හඳුනා ගතිමි. ෂණයකින් ආස්වාසයේ කෙලවර වෙමින් ගොස් නතර විය. පොඩි විරාමයකින් ප්‍රාස්වාසය හටගෙන ගමන් කළා. මෙසේ කීපයක්ම වෙද්දී එසේ නතර වූ කුඩා ෂණයේදී මාගේ හිස උඩට ඇදී ගියා. නැවත නැවතත් එසේම එම සුළු විරාමයේදී එසේම වුණා. මාව ඊටමත් හොඳින් සමාධිමත් වුණා. ස්වාමින් වහන්සේ දැන් මට ප්‍රීතියක් දැඩි සුවයක් මෙන්ම ඊට සැහැල්ලුවක්ද දැනේ. මින් පෙර කිසි කිසිම දායක නොදුටු ආස්වාස ප්‍රාස්වාසයක් ලෙස මට දැනේ. මීට පෙර ආස්වාස ප්‍රාස්වාසයේ චක්‍රීයව සිදුවන බවයි තේරුණේ. ආස්වාසයේ කෙලවරත් ප්‍රාස්වාසයේ ආරම්භයත් අතර හිඩස දැක්කත් ප්‍රාස්වාසයේ කෙලවරත් ආස්වාසයේ ආරම්භයත් දැකීමට නොහැකි විය. භාවනා කාලයේ අවසන් වුවත් නැගිට ගැනීමට අපහසුාවක්ද ඇති විය. දෙවැනි භාවනාව දෙවැනි භාවනා සක්මණෙන් පසුව ඊතා ඉක්මනින් සමාධියටපත් විය. ইহත අත්දැකීම සම්බන්ධව දැන ගැනීමට කැමැති වෙමි. ඔව් දෙකට කරගෙන යන්නේ කියන්නේ අපි කියන්නේ අත්දැකීමක් ගානේ මොකද්ද කියලාම මේ අවශ්‍ය නැහැ. يعني ලැබිලා තියෙනවා කියන්නේ يعني ඔය වගේ තත්ත්වයට එනවා කියන්නේ අපි තේරුම් ගන්න තියෙන හිත තව තව සියුම් වේගෙන එනවා. දැන් බුදුහාමුදුරුවෝ කියනවානේ මුලින් ඔන්න හිත පිහිටව ගත්තා. සතෝ ආස්ස සති සතෝ පස්ස සති. සතිය පිහිටව ගත්තා දැන් මේ අරමුණේ. ඊට පස්සේ තමයි මේ අරමුණේ තියෙන සියුම් සියුම් ලක්ෂණ පහළ වෙන්න ගන්න. ඔන්න කලින් එකට සාපේක්ෂව මේක දිගයි, කලින් එකට සාපේක්ෂව මේක කොටයි. ඊළඟට ඔන්න අපි බලනවා මේ අරමුණේ මුල මැදාග බලනවා. ඊළඟට මේකේ අතර තියෙන හිඩස පවා අහුවෙනවා. දැන් මේක චක්‍රය තුළම ඉන්නවා. අන්න තව තව මේ ඊ타ම සියුම් අරමුණක හිත එකඟ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ එකඟ වීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඔන්න තව තව මේ අරමුණ සියුම් මේගෙන සියුම් මේගෙන යනවා. අපිත් හිත නින්දට වටගන්නෙත් නැතුව එහෙම නැත්නම් හයියෙන් හුස්ම ගන්න යන්නෙත් නැතුව හොඳට මේ තැම්පත් වෙන්න ඉඩ දෙනවා. අන්න හිතේ සමාධිමත් භාවයක් හට ගන්නවා. දැන් ඇතැම් වෙලාවට මේ කියලා දෙන විස්තර වලට අනුව සමහරලාට දැන් මේක ටික ටික දිගට යනකොට සමහරලාට අර Tamanට නිකන් කය සැහැල්ලු වෙන ගතියක්, කිලි පොලා යන වගේ ගතියක්, රැලි රැලි යනවා වගේ ගතියක් මේ වගේ යම් යම් ප්‍රීතියේ විවිධ ස්වභාවයන් පහළ වෙන්න ඉඩ තියෙනවා. මේවත් පහළ වෙනවා නම් ඒ දෙහත් පොඩ්ඩක් බලන්න. අර කලින් විස්තර කළා වගේ දැන් බුදුරජාන් වහන්සේ කියන මේ ආනාපාන සතියෙන් අපිට පුළුවන් සතර සතිපට්ඨානයම වඩා ගන්න. ඉතින් ඇතම් කෙනෙකුට හැබැයි ආනාපාන සතියෙන් දිගටම සතර සතිපට්ඨානයටම යන්නේ නැහැ. කායනුපසනාව මට්ටමේදී නිකන් නතර වෙන වගේ ස්වභාවයක් තියෙනවා. එතකොට අපිට අර වගේ ධාතු මනසිකාරයට දාන්න පුළුවන්. දැන් හැබැයි ඇතම් යෝගාවචරයෙන්ට මේ ආනාපාන සතියෙන් දිගටම යන්නත් පුළුවන්. හැබැයි මේ දිගටම යන්න අපි දැනගන්න ඕනේ ක්‍රමේ. මේක බුදුහාඳුරෝ පැහැදිලි කරලා දෙනවා ආනාපාන සති සූත්‍රයේදී, ගිරිමානන්ද සූත්‍රයේදී එහෙම පැහැදිලි කරලා දෙනවා. එතෙන්ද කියන්නේ මේ එකඟ වුණාට පස්සේ හිත කයේ පහළ වෙනවා නම් යම් යම් මේ වගේ පීති ස්වභාවයන්. කිරිපොලා යනවා වගේ දේවල්, රැලි රැලි යනවා වගේ දේවල්, පා වෙනවා වගේ දේවල් බුදුහාඳුරෝ කියන මේවා මේවා තේරුම් ගන්න කියලා මේ වෙලාව වේදනාවේ ස්වභාවයන්. මෙවල එක පැත්තෙන් කියනවා නම් සුව වේදනාවෙන් සැප වේදනාවේ ස්වභාවයන්. අපි මේක මේකට ලොකු කැමැත්තක් ඇති කරගෙන මේක තුළ මේ මුලා වෙලා ඉන්නව වෙනුවට මේක ප්‍රාර්ථනා කරමින් ඉන්නව වෙනුවට මේක මේ හුදු වේදනාවක් පමණයි කියලා අපිට පුළුවන් නම් මේකෙන් එළියට ඇවිල්ලා මේ වැඩ කරන හැටි වේදනාව හැසිරෙන හැටි දිහා අපිට බලන්න පුළුවන් නම් අන්න අපිට මෙතන වේදනානුපසනාවක් කරගන්න හැකියාව තියෙනවා. ඊටාම සූක්ෂමව ඔන්න නිකන් එක කිලිපොලා යනවා වගේ වෙනවා. අපි නිකන් අපේ නෙමෙයි වගේ බලාගෙන ඉන්නවා. කොහොමද මේක සිද්ධ වෙන්නේ? මේක කොහොමද හටගන්නේ? මේක කොහොමද වෙනස් වෙන්නේ? කොහොමද නැතිලා යන්නේ? ආයෙත් ඔන්න අපි තුමු රැල්ලක් එනවා වගේ දැනෙනවා. ඒක බලාගෙන ඉන්නවා. ඒක කොහොමද වෙනස් වෙන්නේ? නැතිලා යන්නේ කොහොමද? ඉතින් මෙහෙම බලාගෙන ඉන්නවා නම් අන්න හොඳ වේදනන පසනාවකට අපිට යන්න අවස්ථාව තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී හා පර්යංක භාවනාවේදී ආරම්භයේ සිටම මදුරුවන් කනවා කුහුඹුවන් දඟලනවා මෙන් දැනි. විශේෂයෙන්ම මුහුණේ. එවිට කැසීම හෝ එම සතුන් එළවීමට අත ක්‍රියාත්මක කිරීමට සිටේ. නමුත් වේදනාව විවසාගෙන භාවනාවෙම යෙදිමි. මෙම తত্ত্বය කුමක් නිසා සිදුවන්නක්ද? ඔව් ඔය ඉතින් අර ලොකු සානහරන් කියන්නේ ඔවම භාවනාවේ එන හුරතල් කියලා. ඉතින් හුරතල් බල බල යන්නයි තියෙන්නේ. ඒ නිසා කාලයක් යනකොට හැබැයි හොරතල් නැති වෙනවා. ඒ නිසා බය වෙන්න එපා. දිගට කරගෙන යන්න මේ මොකද බබා ලොකු වෙනවනේ. ඒ නිසා <laughs> ඉතින් බය වෙන්න එපා. මුලදී තමයි ඉතින් ඔය ඔක්කොම හොරතල් තියෙන්නේ. හොරතල් බල බලා යන්නයි තියෙන්නේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මා ආදුනික යෝගාවචරයෙක්මි. මා දෙවන වතාවට වැඩසටහන සහභාගී වන අයෙක්මි. දී ඇති උපදෙස් මනාව පිළිපදිමින් සක්මන් භාවනාව පුහුණු කෙලෙමි. එසවීම, තැබීම, යැවීම, වම දකුණ යන අරමුණු ඊතා හොඳින් වැටහෙයි. ඒ අතරතුර සිත විසිරුණුද වහා අරමුණට පැමිණීමට සිතට අන කරමි. පොළවේ සිසිලස උණුසුම ඒ දෙකෙහි වෙනස හොඳින් අරමුණු වේ. සමහර අවස්ථාවන්හිදී එක් පාදයක් ලනුපැදුරේ තබමින් අනෙක් පාදයේද ටයිල් පොළවේ තබමින් වෙනස අත්විඳින් විඳින්නෙමි. දැස පියාගෙන පා තැබුවද වෙනස අත්දැකීමට හැක. විටක පාදයේ වේදනාවක් දැනුණත් එය වෙනස් වන බවත් එය අදුක්කම දුක අදුක්කම සුඛ වේදනාවක් බවට පෙරලා ගතිමි. ඒ සියල්ල එසේ කරන මාහට ප්‍රශ්නයක් ඇත. ප්‍රශ්නය නම් භාවනා අත්පොතෙහි 19 වන පිටුවේ සඳහන් පහත් සඳහන් වාක්‍ය ඛණ්ඩය සම්බන්ධවයි. එනම් විශේෂයෙන් විශේෂයෙන් සක්මන් භාවනාවේදී ඊටමත් ගැඹුරු ධර්ම අවබෝධ විය හැකිය. අවසානයේදී සත්‍ය අවබෝධය පවා එහිදී විය හැකිය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පාද නමස්කාර කර බැතියෙන් ඉල්ලා සිටිනුයි. ඊටමත් ගැඹුරු ධර්මතා යනු මොනවාද? යන්න පහදා දෙනමින් ඉල්ලා සිටිනුයි. ගැඹුරු ඒවා ගැඹුරු ඒවා. නෑ ඉතින් ඇත්තටම ඉතින් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ අපිට මේ ඕනම ඉරියව්වක් පාවිච්චි කරන්න පුළුවන් සතිය දිනු කරගන්න, ප්‍රඥාව දිනු කරගන්න. දැන් ඔය සම්පජඤ්ඤ පබ්බයට එහෙම ගියාම කිසිම ඉරියව්වක් ඉරියව් විතරක් නෙමෙයි අපි කරන ඕනම ක්‍රියාවක් මේ සතිමත් භාවය දිනු කර ගැනීම සඳහා පාවිච්චි ගන්න පුළුවන්. ඊළඟට අපි ටික ටික ටික ටික හිත දිහායම බලන්න ගත්තාම ඉතින් මේ සක්මනය පරයන්කේ කියලා වෙනසක් නැහැ. විවිධාකාර විදිහට මේ කය හැසිරෙනවා. අපි බොහොම සංසුන්ව මේ ක්‍රියාකාරීත්වය දහා දැහගනිමින් ඉන්නවා. ඉතින් මේ හැම අවස්ථාවෙදිම ඉතින් ප්‍රඥාවක් දියුණු වෙනවා. හිතේ සමාධිය සතිමත් භාවයක් දියුණු වෙනවා. ඉතින් ඒ නිසා ගැඹුරු ධර්ම කියලා ඉතින් ඕනම දෙයක් ඉතින් සලකන්න පුළුවන්. සතිය දිනු වීමත් ඉතින් ගැඹුරු ධර්මයක් දිනු වීමක්. ප්‍රඥා දිනු වීම කියන එකත් ගැඹුරු ධර්මයක් දිනු වීමක්. ඒ වගේම අපි හිතමු කෙලස් ටික ටික බලබලා ඉඳද්දී ඔන්න කෙලස් යම් ප්‍රමාණයකට යටපත් වුණා. ඒකත් ඉතින් එකතකින් හිතේ සමාධිමත් භාවයක් වර්ධනය වීමක්. අපි හිතමු ඕවා බලබලා ඉඳද්දී ඔන්න ත්‍රිලක්ෂණේ වැටහුණා. ත්‍රිලක්ෂණේ වැටහීම කියන්නේ ඒකාතකින් ප්‍රඥාව දිනු වීමක්. ඊළඟ අපි හිතමු මේක බලබලා ඉඳද්දී හිත සම්පූර්ණයෙන්ම අපි හිතමු අරමුණු නොගෙන හින්න පටන් ගත්තා. අපි මේ අරමුණක් දැක දැක හිටියා. ඒකේ ත්‍රිලක්ෂණේ වැටහුණා. ඒ වැටහීමත් එක්ක ඔන්න ඒක අරමුණ අතහැරියා හිත. අතහැරලා අපි තුමු හිත අරමුණු ගන්නෙ නැතුව ඔන්න ටිකක් වෙලා හිටියා. ඔන්න ඒක අතින් එතනත් ඔන්න ගැඹුරු ධර්මයකට අපි පැමිණීමක්. ඉතින් මේ මේ දේවල් අනිවාර්යයෙන්ම පරයන්කේම සිද්ධ වෙනවා කියලා නියමයක් නැහැ. මේක සක්මනේදී සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා භාවනා කරගෙන යනකොට මේ සක්මනයි පරයන්කය කියන එක ඉතින් විශේෂයෙන්ම ආරම්භක අවස්ථාවන් වලදී මුල් යුගයේදී ඊටාම ප්‍රයෝජනවයි ප්‍රයෝජනත් ප්‍රයෝජනවත් මොකද සක්මන පරයන්කට උදව් කරනවා පරයන්කේ සක්මනට උදව් කරනවා. ඉතින් මේ විදිහට මේ දෙක බොහොම අත්වල් බැඳගෙන මේ විවිධාකාර මේ සති සමාධි ප්‍රඥාවන් දිනු කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. හොඳයි. ගරු ස්වාමීන් වහන්සේ සතිමත් බව පුහුණු කිරීම පිළිබඳ උපදේශ පොතේ සඳහන් වන සතිය යනු තීන්දුවකින් තීරණයකින් තොරව මේ මොහොතට අවධානය යෙදීමට ඉගෙන ගැනීම අරමුණ කරගත් උපක්‍රමයකි. පහදා දෙන්න. මෙහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ සතියේ එක අතකින් කියන්නේ අපිට එක නිශ්චිත අර්ථ දැකීමක් දෙන්න අමාරුයි. මොකද සතිය වර්ධනය වෙන ධර්මයක්. මුලදී අපිට ඔක තියෙන්නේ නිකං සතිමත් සති මාත්‍රයක් කියලා තමයි හඳුන්වන්න වෙන්නේ. අපේ වර්තමානයේ හිත තියෙන්නේ නැහැ. අතීතයේ අනාගතයේ තමයි සාමාන්‍යයෙන් අපේ හිත ඇසුරු කරමින් හිටියේ. දැන් අපි මේ වර්තමාන අරමුණක් පාවිච්චි කරලා ඒක පාදක කරගෙන පොඩ්ඩක් මේ වර්තමානයේ හිත ගන්න උත්සාහත් වෙනවා. අන්න සති මාත්‍රයක් දියුණු වෙනවා. වර්තමාන මොහොතේ එක මොහොතක් ඉන්න පටන් ගන්නවා හිත. සුළු මොහොතයි හැබැයි. ආයෙත් හිත පිට යනවා. හැබැයි ආයෙත් අපි නැවත නැවත මේ දෙයම උත්සාහත් උත්සාහත් වෙනවා. අන්න මේ මාත්‍රාව මාත්‍රාව ගානේ පොඩ පොඩ පොඩ ඔන්න සතිය දියුණු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න අපි හිතමු කාලයක් කරද්දි තමයි සතිය දැන් ටිකක් තහවුරු වෙනවා. දැන් වැඩි වෙලාවක් සතිමත්ව අවදිමත්ව ඉන්න පුළුවන් හැකියාව වර්ධනය වෙනවා. ඉතින් අන්න ඒක තවත් සතියේ වර්ධිත අවස්ථාවක් තියෙනවා. ඉතින් අර අපි තුමු දැන් සක්මන් භාවනාවක වගේ නිරත වෙනකොට අපිට අමාරුයි කියන්න මෙතෙන්දී කිසිම ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ අපිට ඕමනා කරන තැනට හිත යොමු කරන්නේ නැතුව ඔහේ ඕන එකක් බලනවා කියලා කියන්න අමාරුයි මුලදී. මොකද අපි ඕමනා දේ පමණයි මෙතෙන්දී බලන්නේ. එක්තරාන්දමකින් අපි තෝරාගත් අරමුණක් විතරයි අපි දැන් මෙතෙන්දී බලන්නේ. අපි හිතමු දැන් අපි සක්මන් භාවනාවේ යෙදෙනවා වම් පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා. හැබැයි ඒත් එක්කම දකුණු පාදයේත් යම් යම් දේවල් සිද්ධ වෙනවා. නමුත් අපි බලන්නේ වම පමණයි. ඒ නිසා අපි තෝරාගත් අරමුණක් මුලදී තියෙනවා. නමුත් මේ ස්වභාවය දිගටම තියෙනව නෙමෙයි. මුලදී සතිය හඳුන්ලා දෙද්දි මේ වගේ එක්තරාන්දමකින් තෝරාගත් අරමුණක් පාවිච්චි කරනවා. නමුත් කාලයක් යනකොට අපිට දැන් ඔන්න සතිය තහවුරු වෙලා වර්තමානයේම හිත තියෙනවා. එතකොට මේ කයම වළංගුයි. කයේ নানা ප්‍රකාරව මුළු ශරීරේ පුරාම විවිධාකාර දේවල් දැනෙනවා. අපි ඒ වයින් ප්‍රකට දේවල් තෝරා ගැනීමෙන් අන්න අපි සතිමත් වෙනවා. එතෙන්දී අපි එක අරමුණක් කියලා විශේෂයක් දෙන්නේ නැහැ. එන ඕනම අරමුණක් අපි සූදානමින් බලනවා. එතෙන්දී අපිට මේකේ නැහැ වර්ග කිරීම. ඒ වගේමයි අපි මේ වගේ සම්බන්ධයෙන් තීරණ ගැනීමක් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතමු මේ දේ හොඳයි, මේ දේ නරකයි, මේ අරමුණ හොඳයි, මේ දේ මේ අරමුණ නරකයි කියලා කිසිම වර්ග කිරීමක් නැහැ. ඕනම අරමුණක් වළංගුයි. මේ වෙලාව හුදු කායික වශයෙන් හටගන්නා අරමුණු පමණයි, වේදනාවන්, සංවේදනාවන්, ධාතු ලක්ෂණ පමණයි. අපි ඒවා දිහා අපේ කිසි පක්ෂපාතීත්වයක් නැතුව වර්ග කිරීමකින් තොරව අපි මේ ඕනම දෙයක් දිහා බලනවා. අන්න එතෙන්දී ඔය කියන ලක්ෂණ ටික එනවා සතියේට. දවසේ අවසාන ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්ස පරියංක භාවනාව මා නවකේ නවකෙක්මි. මා හුස්ම වාර 3ක් 4ක් ගන්න අවස්ථාවේදී තද හිස රදයක් හටගනි. තවද එක එක දේවල් වැල නොකැඩී ගලා එයි. සහනදායි පිළිතුරක් ස්වාමීන් වහන්සේගෙන් පතමි. හොඳයි. අපිට ආනාපානසතිය එච්චරම හරියේ නැත්තම් ඒකට ඒ තරම්ම ඒ කියන්නේ අපිටම ඒක උත්සාහවත් වුණා ඒ වගේම ප්‍රශ්නකාරී ඒ වගේම මේ নানা ප්‍රකාර දේවල් හිතේ පේන්නත් ගන්නවා ඒ වගේ ගැටලු සාගත තැන් තියෙනවා නම් ඒ වෙනුවට උත්සාහත් වෙලා බලන්න මේ පිම්බීම හැකිරීම භාවනාව අල්ලගන්න පුළුවන්ද කියලා. මොකද ආනාපාන සතිය තරම් සූක්ෂම නැහැ පිම්බීම හැකිරීම. නිසා ආධුනික යෝගාවචරයෙකුට පහසුවෙන්ම පිම්බීම හැකිරීම භාවනාව දියුණු කරන්න පුළුවන්. ඒ නිසා නාසිකාග්‍රේ හිත යොදනවා වෙනුවට මේ උදර ප්‍රදේශයේ හිත පවත්වමින් යොදා ගනිමින් බලන්න මේ හුස්ම ගන්නවත් එක්ක උදරේ යම් චලනයක් සිද්ධ වෙනවා. උදරේ යම් ප්‍රමාණයක් නිරාගෙන යනවා ඉස්සරහට එනවා. ඒක ඒ ගැන අවධානින් ඉන්නවා. ඔන්න ආයෙ හුස්ම පිට කරනවා. ඒක ආපස්සට යනවා. ඒතර මෙන්න මේ පිම්බීමේ ක්‍රියාවලියේ හැකිලීමේ ක්‍රියාවලිය අපිට නැවත නැවත ඉන්න පුළුවන් නම් ඒ හරහා අපිට භාවනාවට පිවිසෙන්න පුළුවන්. ඒ වගේම ඉතින් සක්මන් භාවනාවත් වැඩිපුර යෙදෙන්න. මොකද මේ මේ කියන පරයන්කය කරන භාවනාවන්ට වඩා හාත්පසින්ම වෙනස් විදිහට අපිට මේ සක්මනේදී සතිය සමාධිය දිනු කරගන්න අවස්ථාව තියෙනවා. හොඳයි එතකොට අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි කාට හරි වාචිකව ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා එහෙම නැත්නම් අපි සාකච්ඡාව අවසන් කරනවා හොඳයි එහෙමනම් අපිට වෙන විශේෂ ප්‍රශ්නයක් නැහැ එහෙමනම් අපි අද පැය එකමාරක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා නැවතත් අපි සවස් 5ට ධර්ම දේශනා වාරයත් සමග මුණ ගැහෙනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි